තෙරුවන් සරණයි. අති උත්තම ආචාර්ය මන් බුහරිදත්ත තෙරුන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතාපදානය හත්වන පරිච්ඡේදය දෙවන එපිසෝඩ් එක. ආචාර්ය චොබ්ගේ නිර්භීත ක්‍රියා. ආචාර්ය මන් ආශ්‍රයයට ලැබුණ අපි උන්වහන්සේගේ ප්‍රතිපදා කිසි කලෙක අමතක නොකරමු. උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් කීප දෙනෙක් තවමත් ජීවතුන් අතර ඇත. මේ සෑම ආචාර්යවරයෙක්ම තම ආවේනික ගති පැවතුම් අනුව තරමක් වෙනස් වෙති. උන්වහන්සේලා ලැබූ අත්දැකීම් සහ ප්‍රඥාව වෙනස් වේ. මීට ප්‍රථම මම ඉන් සමහර ආචාර්යවරුන්ගේ නම් සඳහන් කළෙමි. තව බොහෝ ආචාර්යවරුන්ගේ නම් ගම් නොදනිමි. එහෙත් ආචාර්ය මන්ගේ ජීවන ප්‍රවෘත්තිය අවසානයේ එක් ශිෂ්‍යයෙකුගේ ජීවන ප්‍රවෘත්තියක් ඇතුළත් කිරීමට සිටුවෙමි. ඒ අය ප්‍රතිපත්ති අනුගමනය කළ අන්දම හා වෙනත් අත්දැකීම් ඇතුළත් කිරීම ප්‍රේක්ෂකයාට වැදගත් වන බැවිනි. බුදුසව්වෝ බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ පරිදි ආචාර්ය මන්ගේ ශ්‍රාවක පිරිස උන්වහන්සේ අනුගමනය කළහ. එනමුත් තමා නොයෙක් අත්දැකීම් ලබා අන්තිමේදී එකම අවබෝධයට එළඹුණාහ. මේ එක් එක් භික්ෂුව ප්‍රිය කළ පරිසරය ඊටාම දුෂ්කර වූ අතර කොඳුනාරටිය කැඩී යන බලවත් පරිශ්‍රමයකින් යුක්ත විය. මේ පිළිබඳ ආචාර්ය මන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු වූ මගේ ප්‍රියතම පුද්ගලයෙක් ඇත. දුහතාංග භික්ෂූන්ගේ අත්දැකීම් අන් භික්ෂූන්ට වඩා බෙහෙවින් වෙනස් බැවින් මහත් ආශ්චර්යමත් අద్භූත දේ මෙසේ වාර්තා කරන්නේ බුද්ධ කාලයේ නිතර සිදු වූ මෙවැනි අద్භූත සිද්ධීන් අදත් පැවතිය හැකි බව පෙන්වීමටය. බුද්ධ චරිතයේ සමහර සිද්ධීන් උදාහරණ ඇතෙකුගේ ආරක්ෂාව වඳුරෙක් මී වදයක් පූජා කිරීම සමාන ආචාර්යමන්ගේ අත්දැකීම් බොහෝ ඇත. මෙම කතාපුවත් සත්‍ය තොරතුරු බවට සාක්ෂි වශයෙන් තවමත් ජීවතුන් අතර වැඩ සිටින 70 වැනි වයස් ඉක්ම වූ ආචාර්ය චොබ් ගැන සඳහන් කරමි. උන්වහන්සේ ඝන වනාන්තරවල අද වනතුරුත් වාසය කරයි. රාත්‍රී කාලයේ වනයේ සංචාරය කරන විට නොයෙක් වනසතුන් හමුවීම පිළිබඳ නොයෙක් පුවත් කියති. එක් සන්ධ්‍යාවක ලොම්සක්හි සිට චියාං මාහි ලම්පම් ප්‍රදේශයට ආචාර්ය චොබ් ගමන් ගත්හ. ගම් ආයිමේදී යම් යම් ගම්වාසීන් මේ රාත්‍රී කාලයේ වනයට පිවිසීම භයානක බව දැනුම් දුන්හ. එම කැලෑ ප්‍රදේශය විශාල බැවින් එහි රාත්‍රී කාලය ගත කිරීමට සිදුවේ. එසේ වුවහොත් කොටින්ගේ ගොදුරක් වනු නියතය. එහි දැන්වීම් පුවරුවක් ඇත. රාත්‍රී කාලයේ යක්කුන්ගෙන් ගහණය ගමන් කිරීමෙන් වළකින්න. උන්වහන්සේ බොහෝ කතා පුවත් අසා ඇති නමුත් කොටියෙක් මුණ ගැසී නැත. යක්කු යන්නෙන් අදහස් කරන්නේ කවරෙක්දැයි ආචාර්ය චොබ් විමසීය. එනම් වෛරන් වලින් වැසී ගිය විශාල කොටි බව ගැමියෝ කීහ. ආපසු ඔවුන් සමග රාත්‍රී කාලය ගත කිරීමට ගමට වඩින ලෙස ඔවුන් ඉල්ලා සිටිහ. එහෙත් ආචාර්ය චොබ් වනයේ සංචාරය කිරීමට කැමැති බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. ඔබ කොටින්ට බය නැද්දැයි ඔහු ඇසූහ. බය ඇතත් කම් නැතයි උන්වහන්සේ පිළිතුරු දුනි. ඔවුන් නැවත නැවතත් ආයාචනා කළ විට මා කොටින්ගේ ගොදුරක් වී මරණයට පත්වීමට කර්ම කර ඇතනම් එසේ වේවා. තව ජීවත් වීමට හේතු ඇතොත් කොටින්ගෙන් හානියක් නැතයි පැවසීය. මරණයට පත්වීමට උවත් නොබියව ගම්මුන්ගෙන් සමුගෙන ගමන ආරම්භ කළේය. කැලෑ අඩිපාරට පිවිසූ විකස උන්වහන්සේ දෙපස කොටින්ගේ අඩිපාර දුටුවේය. කොටි මල පහ කර දිගටම ඇත. සමහර පරණ වුවත් සමහර දැන් දැන් පහකල මලවිය. උන්වහන්සේ භාවනා මානසිකාරයෙන් ගමන් ගත්හ. කැලෑවේ මැදට පැමිණි විට හතර පැත්තෙන් අඳුර ගලා ආවේය. එකවරම මහත් කොටියෙකුගේ ගෙරවීම පසුපසින් නැසෙන්නට විය. එවිටම තවත් කොටියෙක් ගොරවාගෙන ඉදිරියෙන් එති. කොටි දෙදෙනා උන්වහන්සේ ළඟට ගොරවමින් පැමිණෙති. අන්ධකාරයේ කොටි දෙදෙනා ඉදිරියට පැන ආහ. එකෙක් අඩි 6ක් පමණ ඉදිරියෙන් අනිකා අඩි 6ක් පමණ පසුපසිනි. ගෙරවීම කන් මිහිරි කරන තරම් ශබ්දයකි. මේ මැදයේ ආචාර්ය චොප් ගල් ගැසී සිටී. පසුපස බැලූ විට අනිත් කොටියාද කුරුමානම් කරමින් පනින්ට යයි. එවිට භය භ්‍රාන්ත වී සිත නිශ්චල විය. එක අඩියක්වත් යා නොහැක. එහෙත් සතිය බලවත් විය. උන්වහන්සේ තම සිත දෙස බලමින් කලබල නොවි සිටියේය. කොටින්ගෙන් මරණයට පත්වුවද කමක් නැත. තම සිත දෙස බලා සිහිසන් ඇතිව සතියෙන් සිටින විට අවට පරිසරය නොදැනී ගියේය. ඒ සමගම සිත බලවත් සමාධියකට පත්විය. එවිටම කොටින්ගෙන් හානියක් නොවන බව දැනුනි. ඉන්පසු සිත නිරුද්ධ විය. අවට පරිසරය නොදැනී ගියේය. මේ ලෙස පැය ගණනාවක් ගත විය. මෙසේ පැය ගණනකට පසු ප්‍රකෘති සිත ඇති වී බැලූ කල තවමත් සිටගෙන සිටිති. කුඩය සහ පාත්‍රා උරහිසේ එල්බෙමින් තිබේ. එක් අතක ඉටිපන්දම් ලන්තෑරුම ඇත. එය ගෙවි නිවි ගොස් බොහෝ වේලාය. ඉන්පසු උන්වහන්සේ ඉටිපන්දම් ලන්තෑරුම පත්තු කර අවට ප්‍රදේශයේ බලා කොටි ඇද්දැයි බැලූහ. කොටි කොහේදැයි නොදැනේ. එදින රාත්‍රියේ සමාධියෙන් නැගී සිටි විට බය කිසිවක් නොදැනේ. හදවතේ නිර්භීත භාවය කෙතරම් බලවත් දෙයත් කොටි 100ක් පැමිණියත් සිත වික්ෂිප්ත නොවේ. තම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් සිතේ බලය වැටහේ. විශාල කොටි දෙදෙනෙකුගේ ග්‍රහණයෙන් මිදීම මහත් පුදුමයකි. ඒ විශ්මය වචන වලින් කිය නොහැකිය. එතැනම සිටගෙන හුදකලාවේ කළුවරේ තම සිත තුල බැලූ විට දැන් ඇත්තේ කොටින් කෙරෙහි බලවත් කරුණාවකි. ඔවුන් තම මිතුරන් වෙති. ධර්මය තේරුම් කර දුන් ආචාර්යවරු වෙති. ඔවුන් පාඩම උගන්වා අතුරුදන් විය. ඔවුන් කෙරෙහි බය වෙනුවට දැන් ඇත්තේ ඔවුන් දැකීමට කැමැත්තකි. ආචාර්ය චොප් මේ කොටි අතිවිශාල බව කීවේය. රේස් අශ්වයෙක් මෙන් විශාලය. එහෙත් ශරීරයේ දිග අශ්වයෙකුට වඩා වැඩිය. හිස අඟල් 16ක් පමණ පළල් වේ. මුළු ජීවිතයේදී මෙවැනි විශාල කොටි දැක නැත. සිත සමාධිගත වී ඉන් නැගී සිටි විට ඊටාම සැපදායක ප්‍රීතියක් දැනේ. Taman කැමති තැනක යාමට බියක් නැත. තම සිත ධර්මයෙන් සන්තුප්ත වූ විට විශ්වයේ ඇති අතිවිශාලතම ශක්තිය සිත බව වැටහේ. කිසිවකින් තමාට හානියක් නැතයි දැනේ. මෙම උතුම් ධර්මය සිත තුළ ඇතිව ගමන ආරම්භ කළහ. සති පඤ්ඤාවෙන් කායානුපස්සනාවෙන් ඇවිදී. කොටි යාළුවෝ දෙදෙනා නිතරම මතක් වේ. ඔවුන් දුටුවහොත් ළඟට ගොස් ආදරයෙන් පිට අත ගෑමට සිටේ. එහෙත් කොටි එය නොයවසන බව දනිති. මුළු රාත්‍රිය පුරා ආචාර්ය චොබ් සතුටින් සැනසීමෙන් සතියෙන් ගමන් කර එළිවන විට තවමත් වනාන්තරයේය. පාන්දර 9ට පමණ කුඩා ගම්මානයකට පැමිණියේය. තම බඩු බාහිරාදිය පසෙක තබා සිවුරු හැඳ පොරවා පිඬු පිනිස ගමට වැඩියේය. ගම්ම පාත්‍රය දැක එකිනෙකාට හඬගා දාණය දෙන ලෙස සංවිධානය විය. සමහර උන්වහන්සේ සමග නැවත කැලෑවට පැමිණ බඩු තැන්පත් කළ බව අසා කොහේ සිට පැමිණියේදැයි ඇසූහ. මේ පිරිස රාත්‍රියේ වනාන්තරය තුලින් පැමිණීම ගැන විස්මිත වූහ. නොයෙක් ප්‍රශ්න විචාලහ. රෑ එළිවනතුරුත් निराහාරව පා ගමනින් වැඩි බවත් උතුරු ප්‍රදේශයට යන බවත් පැවසීය. කොටින්ගෙන් බේරී රාත්‍රිය පසුකර ගැනීම ඔවුන්ට මහත් ප්‍රහේලිකාවකි. සියලු පුවත් ආචාර්ය චොබ්කී නමුත් ගැමියෝ විශ්වාස නොකළහ. උන්වහන්සේ භාවනා බල මහිමෙන් එර්දි ප්‍රාතිහාරයක් පෑ බව ඔවුන්ට තේරුම් ගිය පසු එය සාමාන්‍ය කෙනෙකුට නොකළ හැකි දෙයක් බවට පිළිගත්හ. හදවතේ ගමන් මාර්ගය වේවා වනාන්තරයේ ගමන් මාර්ගය වේවා එහි ඇති බියකරු බව හා දිග අපට පීඩාගෙන දෙයි. පාර නොදැනීම විශාල පසුබෑමකි. දැනුම ඇති කෙනෙකුගේ මඟ පෙන්වීම අවශ්‍ය වේ. අපි මේ ගමන් අවසානයේ ශේම භූමියක් සතුටින් සන්තෝෂයෙන් බලාපොරොත්තු වෙමු. එසේනම් ගමන් මාර්ගය හා දැනුම තිබිය යුතුයි. අපි නොයෙක් විට හිතුමනාපේ යම් යම් දේ කළත් එය සැබෑ ගමන් මාර්ගයයි සිටිය යුතු නැත. ඇත්තෙන්ම අපේ පුරුදු ගති පැවතුම් වැරදි මාර්ගයේ අප මෙහෙයවත්. ආචාර්ය චොබ් මෙවැනි වනසතුන් සමග ගත කළ කාලයේ අත්දැකීම් අපමණය. එක් විටක බුරුමයේ මහා වනාන්තරයේ ගල් ගුහාවක වාසය කළේය. විශාල කොටි එහා මෙහා යති. නමුත් කිසිවෙකුගෙන් හානියක් නැත. එබැවින් ඒ පිළිබඳ බියක් නැත. නමුත් එක් දිනක් සවස 5ට පමණ භාවනාවෙන් නැගී සිටි විට ගුහාවේ දොරටුව දෙස විශාල ඉරි ඇති කොටියෙක් එනවා දුටහ. ඌ ඊටාම විශාලය, භයංකාරය. එහෙත් ආචාර්ය චොබ් නොසැලී සිටියේ වෙනදා මෙන් ඔවුන්ගෙන් කිසි හානියක් නොවූ නිසා විය හැකිය. උන්වහන්සේ ඔහු දෙස බැලූ විගස ඔහුද බලා සිටි. සාමාන්‍යයෙන් ශබ්ද නගා ගොරවා යන්නේය. නමුත් මේ සතා gedara ඇති කරන සුරතල් බල්ලෙක් මෙන් බලා සිටි. ඉන්පසු සාමාන්‍ය ලෙස ඔබින ඔබ බලා එක්වරම ආචාර්ය චොබ් ඉදිරියේ ගල් තලාවේ අඩි 18ක් පමණ ඈතට පැන්නේය. ඉන්පසු වාඩි වී උගේ කකුල් ලෙවකයි. උන්වහන්සේ ගැන කිසි වගක් නැත. උන්වහන්සේ එහි සිටින බව දනිති. සුරතල් බල්ලෙක් ගේ ඉදිරිපිට සිටින මෙන් ඔහු නිදැල්ලේ සිටී. ටික වේලාවකින් කකුල් දිගහැර හාන්සි විය. විටින් විට ශරීරය ලෙවකයි. gedara පැමිණි සුරතල් බල්ලෙක් මෙනි. උන්වහන්සේගේ සක්මන් මළුව එහි විය. එනමුත් සක්මන් කිරීමට උනන්දු වූයේ නැත. ඌ ඊටාම කිට්ටු නිසා තරමක බියක් දැනුනි. මෙසේ වනචාරී කොටියෙක් නිදැල්ලේ සිටින හැටි උන්වහන්සේ මීට පෙර දැක නැත. එබැවින් ගුහාවේ තුලත් බම්බු පැලලි මත වාඩි වී භාවනාවේ යෙදුනේය. බොහෝ වේලාවකට වරක් පැරණි මිත්‍රයෙක් මෙන් උන්වහන්සේ දෙස බලයි. ඔහු යන බවක් පේන්ට නැත. රෑබෝ වී ඇති බැවින් ආචාර්ය චොප් ඉටිපන්දම දල්වා මදුරු දැල තුලට ඇතුල් විය. ඉටිපන්දම මුළු ගල්ගුහාව එළිය කළේය. කොටියා තවමත් ඒ ආකාරයෙන් සිටි. වෙහෙස වූ බැවින් මෙදියම් රාත්‍රියේ උන්වහන්සේ නිදා ගන්නට විය. අලුයම තුනට පමණ නැගිට ඉටිපන්දම දැල්වා බැලූ විට කොටියා තවමත් එතනමය. මුහුණකට සෝදා භාවනා කිරීමට වාඩි වී එළිය වැටෙන තුරු භාවනා කළහ. මදුරු දැල ඉවත් කර බැලූ විට කොටියා තවමත් සිටි. අත් කකුල් දිගහැර සැප පහසුවෙන් වැතිරී ඇත. විශාල බල්ලෙක් තම ස්වාමියාගේ ගේ ඉදිරි පිට නිදන්නාක් මෙනි. පින්නපාත යාමට කාලය පැමිණ ඇත. කොටියා ඉදිරියෙන් යා යුතුය. කොටියා කුමක් කරයි දැයි නොදැනේ. සිවුරු අඳින විට කොටියා ඒ දෙස ඊතා කරුණාවන්තව ඇස්සර බලයි. උන්වහන්සේට වෙන කර කියාගත හැකි දෙයක් නැත. අඩි කීපයක් අසලින් කොටියා ලගී. ඉන්පසු සිවුරු හැඳ පොරවා ගල්ලෙන ඉදිරි දොරටුව ළඟට පැමිණ කොටියාට කතා කළේය. දැන් පිණ්ඩපාතේ යාමට වේලාව හරි. වෙන සතුන් මෙන් මගේ කුසගින්න ඇත. යමක් කා බඩ පුරවා ගත යුතුය. ඔබට කරදරයක් නොවේ නම් මම ආහාර පිණිස පිට වී යමි. කරුණාකර මට යාමට ඉඩ දෙන්න. ඔබට මෙහි සිටින්නට අවශ්‍ය නම් කමක් නැහැ සිටින්න. නැතහොත් කෑම සොයා යාමට අවශ්‍ය නම් එසේ යන්න. කොටියා එතන වැතිරී සිට කන් දෙක කෙලින් කර වචන ශබ්දය අසා සිටියේය. ආචාර්ය ජොබ් ඉන්පසු ඔහු ඉදිරියෙන් ගමන් කරයි. කොටියා කාරුණික බැල්මකින් ඒ දෙස බලා සිටී. ඕනෑ තැනක යන්න මා ගැන බය එපා. මා මෙහි ආවේ ඔබ ප්‍රවේශම් කරන්නෑයි කියන්නාක් මෙනි. ආචාර්ය චොබ් ළඟපහත ගම්මානයට ගොස් පිඬු සිඟා ගත්හ. කොටියා සිටින වග කිසිවෙකුට නොකීවේය. ගම්මු ඔහු මරතී යන බියෙනි. ආපසු ගල්ලෙනට පැමිණ බැලූ විට කොටියා නැත. මින් මතු කිසි දෙනක කොටියා දක්නට නොලැබුණි. ආචාර්ය චොබ්හට සැකයක් ඇත. එම කොටියා සාමාන්‍ය වනසත්වෙක් නොවේ. වෙස් වලාගත් දෙවි කෙනෙක් විය හැකිය. ඒ නිසා එතරම් හීලා සුරතලෙක් මෙන් හැසිරුණි. උන්වහන්සේ කොටියා නැවත දැකීමට කැමති වූ නමුත් කිසි දිනක නැත. කොටින්ගේ ගොරවන නාදය සැමදාම ඇසුණු නමුත් එහි තම යාළුවා ඇද්දැයි දැනගත නොහැකිය. එම වනාන්තරයේ කොටින්ගෙන් ගහණය සාමාන්‍ය කෙනෙකුට එහි වාසය කළ නොහැකිය. එම කොටි තුල තිබූ ගතිය ඊතා ප්‍රියජනක බැවින් බය වෙනුවට ආදරය ඇතිවිය. මේ අත්දැකීම තුළින් විශේෂ ධර්මතා උන්වහන්සේට අවබෝධ වූ බව ආචාර්ය චොබ් පැවසුවේය. ආචාර්ය චොබ් වර්ෂ පහක් බුරුමේ ගත කර බුරුම භාෂාව තම මව්බස තරම් පහසුවෙන් හැසිරවීමට ඉගෙන ගත්තේය. එහෙත් තායිලන්තයට ආපසු පැමිණීමට සිදු වුණේ දෙවැනි ලෝක මහා යුද්ධයේදී ඉංග්‍රීසීන් හා ජපනුන් අතර ඇති වූ යුද කෝලාහල නිසාය. ඉංග්‍රීසි සොල්දාදුවෝ බුරුමේ වාසය කරන තායි ජාතිකයින් අත්අඩංගුවට ගත්හ. තායි ජාතිකයෝ ජපානයට ඔත්තු සපයන්නන් යයි සැක කළහ. එබැවින් ස්ත්‍රී පුරුෂ භික්ෂූන් බොහෝ දෙනා මරණයට පත් කළහ. ආචාර්ය චොබ්ගේ ගමේ දායක පිරිස උන්වහන්සේට මහත්සේ ආදර ගෞරව දැක්වූහ. ඉංග්‍රීසි සෙබළුන්ගෙන් ආරක්ෂා කිරීමට උන්වහන්සේ ඝන වනාන්තරයට ගොස් සැඟවූහ. එහෙත් උන්වහන්සේ දිනක් ගැමියන්ට ධර්ම දේශනා කරන විට සෙබළුන් වට කරගත්හ. ගැමියෝ දිවුරුම් දෙමින් උන්වහන්සේගේ ගුණ වර්ණනා කළහ. උන්වහන්සේ බොහෝ කාලයක් බුරුමේ වාසය කළ බවත් රාජ පරිපාලන වැඩෙහි නොයදෙන බවත් කියා අභියාචනා කළහ. අන්තිමේදී ගැමියෝ උන්වහන්සේ විශාල කැලෑ ප්‍රදේශයකට නැවතත් ගෙන ගියහ. ඉංග්‍රීසි බටයෝ උන්වහන්සේ සොයමින් කැලෑව දෙවනත් කරති. දිනෙන් දිනම තත්වයේ උග්‍ර විය. ගම්ම උන්වහන්සේ තායිලන්තයට පිටත් කිරීමට එකඟ වූහ. එහෙත් කැලෑවද පාර ඊටමත් භයානකය. කඳු පල්ලම් හා වනසතුන්ගේ බිය ඇත. එහෙත් ඉංග්‍රීසි සෙබළුන්ගෙන් බේරී යාමට වෙන මඟක් නැත. ගැමියෝ උන්වහන්සේට මඟ සලකුණු කියා දීපාර වැසී තිබුණත් අන් කිසි මඟක නොයන ලෙස අවවාද දුනි. මෙය එකම අඩිපාර විය. අතීත පරම්පරා ගණනක් ආදී මුතුන් මිත්තන් ගිය පාරකි. උන්වහන්සේ දින හතරක් රැය දවල් නොනවත්වා ගමන් කළහ. නිදාගත්තේ හෝ ආහාර වැළඳුවේ නැත. මහා වනාන්තරයේ හුදකලාව ගමන් කරති. හැම තැනම කොටින්ගේ හා අලි ඇතුන්ගේ මග සලකුණු ඇත. උන්වහන්සේ අතිශයින් ක්ලාන්ත විය. බුරුමෙන් පලා යාමට නොහැකි වේ යයි සිතූහ. යම්කිසි වැරදි පාරකට වැටුනොත් මං මුලාවනු නියතය. හතරවෙනි දින උදයේ තායි මායමට යාමට තව දුර ඇත. සිතන්ට බැරි තරම් මහත් පුදුමාකාර දෙයක් සිදු වුණි. ඔබ මේ කතාව සම්පූර්ණයෙන් කියවන තුරු කරුණාකර විවේචනය නොකරන ලෙස ඉල්ලමි. උන්වහන්සේගේ ගතසිත අතිශයින් දුබල විය. විටින් විට කෙටි කාලයක් විඩා හරිමින් දින තුනක් निराහාරව ඇවිද ඇත. ඊතා ආයාසයෙන් තම දුබල ශරීරය ඉදිරියට මෙහෙවන විට මෙබඳු සිතක් පහළ විය. මෙතරම් දුර ප්‍රමාණයක් මගේ ජීවිතය පරදුවට තබා යමි. දැන් දැන් හති වැටි ඇත. මෙපමණ කලක් එකම මිනිසා වාසයක් හෝ මිනිසෙක් නොදැක්කෙමි. දැන් මම निराහාරව මෙරී යන තැනටපත් වී ඇත. මෙතරම් දුක් මුළු ජීවිතයේදී කිසිවිටක වින්දේ නැත. මම යුද්ධයෙන් බේරී දැන් निराහාරව මිය යම්ද. බුදුරජාණන් වහන්සේ වදාරා ඇති පරිදි ඈත දේව් බඹතලවල දිව ඇසති දේව් බඹුන් ඇතනම් දිව කන ඇතනම් මේ මරණයට ළඟාවන භික්ෂුව නොපෙනේද. මගේ දුක් ගැනවලි නොඇසේද. දෙවිවරු බුද්ධ කාලයේ සිට භික්ෂුන් වහන්සේලා දෙන පින් අනුමෝදන් වී ඇතනම් මගේ මේ දුකට පිහිට නොවන්නේ කතරම් අනුකම්පා විරහිතවද උන්වහන්සේලාගේ දිවස් දිවකන දිව්‍ය ඥානය ඇති බව ඔප්පු කිරීමට මට උපකාර කරනු මැන. මෙම සිතුවිලි ඇති වූ විගස මහත් පුදුම සහිත දෙයක් සිදුුණි. ඒ අදහාගත නොහැකිය. උන්වහන්සේ තවමත් මහත් ආයාසයෙන් අඩියෙන් අඩිය තියති. එවිට ඊතා විනීතව ඇඳ පළඳගත් පිරිමියෙක් දුටුවේය. එම කඳුකරයේ මිලේච්ඡයන් මෙන්නව පාරායිනේ වාඩි වී සිටී. හිස මත බන්දේසියේ ආහාර පළතුරු පුරවා ඇත. මෙය විශ්වාස කරන්නේ කෙසේද? දැක්ක විගසම ආචාර්ය චොබ්ගේ මවිල් කෙලින් විය. ඇඟ හිරි වැටුනි. බඩගින්න හා විඩාව අමතක විය. අඩි 25ක් පමණ ඈතින් කරුණාවන්ත පුරුෂයෙක් වාඩි වී දානය පිළිගැන්වීමට සූදානමින් සිටි. ළඟා වූ විට ඔහු කතා කළේය. අවසර ස්වාමීනි, මෙහි මදක් නැවතී සිට ආහාරගෙන විඩාව සංසිඳවා ගන්න. ශරීර ශක්තිය ලැබුණ විට ගමන් කරන්න පුළුවන් වේවි. අදම මේ මහා කැලෑව තරණය කළ හැකි. ආචාර්ය ජොබ් නැවතුණි. අත තිබූ බඩු බිම තැබූහ. පාත්‍රය එළියටගෙන එම ආහාර පිළිගත්හ. මහත් පුදුමයකි. එම ආහාර වලින් නිකුත්වන සුවඳින් මුළු පලාතම සුවඳවත් විය. ආහාර ප්‍රමාණය වැඩිත් නැත, මදිත් නැත. එය දිවගෑ පමණින් රසනහර පිනා ගියේය. එහි රස කෙබඳු දැයි කිව නොහැකිය. මේ අසාමාන්‍ය අතිශෝක්තියක් යයි සිතුනත් උන්වහන්සේගේ ඉන්ද්‍රියන්ට දැනුණ පිනවීම කිසිසේත් කියන්නට නොහැකි බැවින් අතිශෝක්තියක් නොවේ. ආහාර ටික තම පාත්‍රයේ බහා එම පින්වත් පුරුෂයා සිටින විට ආචාර්ය චොප් ඔහුගේ ගෙවල් කොහෙදැයි විමසීය. මම දින තුනක් මේ කැලෑපාරේ ගමන් ගතිමි. කිසිම මිනිස් ආවාසයක් හෝ මිනිසෙක් මුණ ගැසුනේ නැත. එම පුද්ගලයා යම්කිසි සංඥාවක් ඉහළට අත දිගු කර එහි වෙසෙන්නෙමි කීය. ඔබ මේ ආහාර පිළියෙල කළේ කෙසේද? මෙම ආහාර පිළිගැනීමට භික්ෂුවක් එන බව දැන සිටියේ කෙසේද? ඔහු මදක් සිනාසී කිසි උත්තරයක් නොදුනි. උන්වහන්සේ පින් අනුමෝදන් කොට අවසානයේදී එම පුද්ගලයා Tamanගේ වාසස්ථාන ඊතා දුර බැවින් යා යුතු බව කීය. ඔහුගේ ඉරියව් ඊතා ප්‍රසන්නය. පුදුම ශාන්ත භාවයක් ඇත. කතා කලේ ඊතා ස්වල්ප වශයෙන්ි. මුහුණේ කාන්තියක් විහිදේ. මැද වයසේ කෙනෙක් මෙනි. උසත් නැති කොටත් නැති ශරීරයකි. පුදුම හැදියාවක් ඇත. ඔහු යන්ට අවසරගෙන නික්මුනි. ආචාර්ය ජොබ් තවමත් විස්මිතව මේ අරුම පුදුම පුද්ගලයා දෙස බලා සිටියේය. ඔහු අඩි 25ක් පමණ ඈතට ගොස් ගසකට මුවාවිය. ආචාර්ය ජොබ් ගස පසු කර ඔහු එන තෙක් බලා සිටිහ. නමුත් ඔහු පෙනෙන්නට නැත. ආගිය අතක් නැත. එවිට ඒ ගස ළඟට ගොස් හතර දිග බැලුවේය. කිසිවෙක් නැත. මෙය ඊටත් වඩා විස්මයකි. තවමත් පුදුමයෙන් මේ ප්‍රහේලිකාව ගැන සිතමින් ආපසු ආහාර වළඳන්නට විය. එම රස මිනිස් ලොව නැත. ආහාරවල පුදුම සුවඳක් සහ රසයක් ඇත. තම ශරීරයට අවශ්‍ය සියලු ගුණයන් ඇත. මෙවැනි ආහාරයක් කවදාවත් වළඳා නැත. එම ආහාරවල රසය මුළු ශරීරය පුරා විහිදී ගියේය. සෑම රෝම කූපයකටම දැනේ. මෙතරම් කල් निराහාරව තිබූ ක්ලාන්තය පහවිය. අන්තිමේදී මෙම ආහාරය මෙතරම් රසවත් වූයේ තමාගේ කුසගින්න නිසාදැයි සැකයක් ඇතිවිය. එසේ නැත්නම් මේ ඇත්තෙන්ම දිව බොජුන් විය යුතුය. ආහාරය මුළුමනින්ම වැළඳූහ. එය නියම ලෙස ප්‍රමාණවත් විය. තව බිඳක් හෝ වැඩිපුර ආහාරයත් නම් වැළඳිය නොහැකිය. ආහාර වැළඳීමෙන් පසු අසාමාන්‍ය ශරීර ශක්තියකින් ගමන ආරම්භ කළහ. ඒ මද වේලාවකට ප්‍රථම සිටි මරණාසන්න ක්ලාන්ත දුර්වල පුද්ගලයා නොවේ. ගමන යනවා මිස සිත ඇත්තේ ඒකාග්‍රතාවයෙන් අරුම පුදුම පුරුෂයා ගැනය. මෙසේ විඩාව නොතේරේ. Taman hari පාරේ දැයි විමසිරි නැත. සවස් වන විට එම පුරුෂයා කී පරිදි උන්වහන්සේ මේ මහා කැලෑව තරණය කළේය. උන්වහන්සේ තායිලන්ත සීමාවට පැමිණියේ මුළු දවස පුරා තිබූ අසීමිත සතුටිනි. කයේ සහ සිතේ තිබුණ දැඩි දුක පහවී ඇත. තම ගම රට පෙදෙස වූ තායිලන්තයට පා තැබූ විගස තමන් වහන්සේ තව කාලයක් ජීවත් වන බව දැනුනි. එම පුද්ගලයා දෙවි කෙනෙක් මිස මිනිසෙක් නොවන බව ආචාර්ය ජොබ් පැවසීය. සිතා බලන්න. එම පුද්ගලයා හමුවීමට පසු තායි මායිමට එනතුරු කිසි මිනිසෙක් මුණ ගැසුනේ නැත. මුළු සිද්ධියම මහත් ප්‍රහේලිකාවකි. සාමාන්‍යයෙන් කුඩා ගම්මානයක් හෝ දක්නට ලැබේ. එහෙත් මුළු ගමන තුල කිසිම ගම්මානයක් නැත. බුරුමේ සිට තායිලන්ත සීමාවට තිබූ මෙම පැරණි මාර්ගය තනිකර ඝන වනාන්තරයකි. ඉංග්‍රීසි සෙබළුන් පමණක් නොව කිසි මිනිසෙක් හෝ ආහාරයක් නැත. එය කෙතරම් දුර්ග මාර්ගයක් දැයි සිතිය නොහැකිය. මාරාන්තික ගමනක් වුවද මෙසේ ජයග්‍රහණ ලීලාවෙන් ගමරට බලා පැමිණියේය. තමන් එවැනි භයානක වනය තරණය කළේ දෙවියන්ගේ උපකාරයෙන් යයි ආචාර්ය චොප් පැවසීය. වල් අලි, කොටි, වලස්, නයි, පොළොන් ආදී භයානක සතුන්ගෙන් ගහන වූ නමුත් එකම සතෙක්වත් උන්වහන්සේ දැක්කේ නැත. ඇසට පෙනුනේ අහිංසක සතුන් පමණි. මේ ගමන කිසිවෙකුට යා නොහැකිය. නිසකවම කොටියාට හෝ වල් අලියාට අසුවේ. මෙය ධර්මයේ හාස්කම සහ දෙවියන්ගේ හාස්කමකි. බුරුමේ ගම්වැසියෝ උන්වහන්සේ ජීවත් වෙති නොසිතූහ. එහෙත් යුද බටයන්ගෙන් බේරීමට වෙන ක්‍රමයක් නැත. යුද බටයන්ගෙන් බේරීමට වඩා මෙය පහසු වේයයි ඔවුන් මන්ත්‍රණය කළහ. මේ කතා පුවත මම සවන් දුන් ආකාරයෙන්ම වාර්තා කළෙමි. කරුණාකර ඔබ මේ පිළිබඳ විමසන්න. මෙවැනි සිතන්ට බැරි සුරංගනා කතාව සත්‍ය ප්‍රවෘතියකි. ආචාර්ය චොබ්ගේ දූතාංග පූරණය ඊටාම දැඩි ප්‍රතිපත්ති මත ගෙන ගිය බැවින් මෙවැනි අරුම පුදුම කතන්දර බොහෝ වෙති. උන්වහන්සේ මහා කැලෑවේ වාසය කරන බැවින් කිසිවෙකුට උන්වහන්සේ හමු වීමට නොහැකිය. සමාජයේ ආශ්‍රයෙන් ඈත් වී ඇත. අවසානය ආචාර්ය මන්ගෙන් පැවතෙන ශිෂ්‍ය පරම්පරාව වනාන්තරයේ වෙසෙමින් තම භාවනා ප්‍රතිපatti රැකීමට පුහුණු වී ඇත. ආචාර්ය මන් එසේ කිරීමට උනන්දු කරති. නිතරම වනාන්තර ජීවිතය වර්ණනා කෙරෙති. ඊට හේතුව එම ස්වභාවික පරිසරයෙන් ධර්මය අවබෝධ කිරීම පහසු බැවිනි. ජනාකීර්ණ ගම් නියම්ගම් නගර බදව එම ස්වභාවික අත්දැකීම් ලබාගත නොහැකිය. සිතේ කයේ විවේකය එහි නැත. උන්වහන්සේගේ ශිෂ්‍යයින් වර්තමානයේ දේශනා කරන ධර්මය මෙසේ මාරාන්තික දුෂ්කර පරිසරයේදී අවබෝධ වූ තමාගේ අත්දැකීම් සම්භාරයක් බැවින් ප්‍රත්‍යක්ෂ ධර්මතාවයන්ය. ආචාර්ය මන් අභාවයට පත් වී දැන් වසර ගණනාවක් පසු වී ඇතත් උන්වහන්සේගේ ශිෂ්‍යයන් භාවනාවේ යෙදී සිටින විට ප්‍රකෘති ආකාරයෙන් උන්වහන්සේ දකිති. යම් භාවනා පිළිබඳ ගැටලුවක් ඇතත් ආචාර්ය මන් භාවනා සමාධි සිතට අරමුණු වේ. ඉන්පසු එම ගැටලුව निराකරණය කිරීමට පිළිවෙල දැනගනී. උන්වහන්සේ ජීවමානව මෙන් එම ප්‍රශ්නයට පිළිතුරු සපයති. රහතන් වහන්සේලා තම සමාධි සිතට අරමුණු වී ධර්ම කරුණු පහදා දෙන බව මා ඉහත සඳහන් කර ඇත. තමාගේ භාවනාව යම් තරමක් දියුණු වී ඉන් ඉදිරියට යාමට නොහැකි වූ විට ආචාර්යමන් පෙනී සිට ඊට සුදුසු ප්‍රතිකර්ම දේශනා කරති. ඉන්පසු එම දර්ශනය පහවී යයි. එම භික්ෂුව ඒ කී ආකාරයට හැකි පමණ විතර්ක ਵਿਚාර කරමින් තම ප්‍රශ්නය විසඳා ගනිති. ඉන්පසු භාවනාව සාර්ථක වේ. එම භික්ෂූන්ට දිවස් දිවකනාදී අදිමානුෂික බල ඇත. භාවනාවේදී දකින නිමිති තුලින් ධර්මය ඇසීමයයි කියනු ලැබේ. එනම් ගුරුවරයා යම් යම් නිමිති දක්වති. ශිෂ්‍යයා එම නිමිති තේරුම් ගනී. මේ බොහෝ අයට අద్භූත දෙයක් වුවද එය භාවනා යෝගීන්ට සාමාන්‍ය දෙයකි. පිළිවෙත් පුරන භාවනාවේ දියුණු පුද්ගලයින්ට මෙසේ නොයෙකුත් නිමිති පහළ වේ. එහෙත් හැමෝටම මෙය සාධාරණ නොවේ. මෙසේ ඥානය පහළවන්නේ ইহත ආත්මවලදී පුරුදු පුහුණු කළ එර්දි ප්‍රාතිහාර්ය තුලිනි. බුදුවරු රහතන් වහන්සේලා ආචාර්ය මන්ට පෙනී සිට ධර්ම දේශනා කර ඇත. ඒහා සමානව ආචාර්ය මන්ගේ ශිෂ්‍යයන්ට උන්වහන්සේ පෙනේ. උන්වහන්සේ දේශනා කරන ධර්මය ඇසේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ තම මව්තුමියට තුසිත භවණයට වැඩ ධර්මය දේශනා කළ බව අප ආසා ඇත. එම නිමිති විශේෂ දක්ෂතා තුළින් ඇතිවිය හැකි බව හිතන්ට හැකිය. බුදුරජාණන් වහන්සේට එවැනි ආශ්චර්ය අద్භූත දේ සිදු කළ හැකියවද අවශේෂ රහතන් වහන්සේලාට එසේ කළ හැකියයි යමෙක් පිළි නොගනිති. එහෙත් එම සුවිශේෂ දක්ෂතාවය යම් අයෙකුට අංශු මාත්‍රයක් හෝ ඇතිවීමට හැකි බව අප පිළිගත යුතුය වේ. මේ පිළිබඳ වැඩිපුර අදහස් දැක්වීමට නොකමැති බැවින් භාවනායෝගී ඔබට එය ප්‍රත්‍යක්ෂයෙන් දැන ගැනීමට ඉඩ හරිමි. ඒ අනුන්ගෙන් අසා දැනගන්නක් නොවන බැවින් වඩා ස්ථාවරය. මට මේ පිළිබඳව කිසිම සැකයක් නැත. කවුරු කුමක් ඇදහුවත් නැතත් ඉන් වෙනසක් නොවේ. කෙතරම් විශ්වාසනීය වුවත් සැක ඇතිවීමට ඉඩ ඇත. ප්‍රශ්නය වන්නේ සාමාන්‍ය ජනයා ඊතරම් චිත්ත පාරිශුද්ධියක් නැති බැවින් සත්‍ය වුවත් පිළිගැනීමට නොහැකි වේ. තමාම ප්‍රත්‍යක්ෂ කළ විටෙහි සැක නැත. අපි සැවම කර්ම විපාකවලට මුහුණ දෙමු. දුක සැප යනු Tamanගේ කර්ම විපාක වේ. මෙය සත්‍යයෙන්ම සත්‍ය වේ. ඊටාම සරල වේ. ආචාර්ය මන්ගේ කතාබෝධ චිත්තාකර්ෂණීය වේ. ගිහි කාලයේ සිට උන්වහන්සේ සාන්තුවරයෙකි. නිතර සකසරුවමින් ස්ථාවරයකින් ජීවත් විය. තම දෙමාපිය නෑ හිතවතුන්ට කිසිම දුකක් කනගාටුවක් අවනම්බුවක් නොවිය. පැවිදි වූ පසු මහත් අදිෂ්ඨානයකින් තම භාවනා දියුණු කර අන් භික්ෂූන්ට එම මාර්ගය විවෘත කළහ. උන්වහන්සේගේ මුළු ජීවිතය දීප්තිමත්ය, ආලෝකමත්ය. ಗುಣ සමුදාය, සීල සමුදාය අද ජීවත් වන්නන්ට ආදර්ශයකි. භාවනා ප්‍රතිපත්ති ඊතා දැඩිවිය. විශ්මයට පත්කරන මහත් වූ මානසික ප්‍රවණතාවයකි. කෙලෙස් ක්‍රමානුකූලව යටපත් කළේ දැඩි උත්සාහයෙනි. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් යයි ළඟින් ආශ්‍රය කළ සියලු දෙනාගේම මතය විය. සතිපඤ්ඤාවෙන් තම සිත දියුණු කලේ මුල සිට අවසානය දක්වාම ධර්මානුකූලවය. තම ශිෂ්‍යයන්ගේ අදහස් උදහස් දනි. ඊ타ම නෝගත් කඳුකරේ කැලෑබද ගෝත්‍රික මිනිසුන් පටන් උසස් සමාජයේ උගතුන්ට උන්වහන්සේ මහත් සේවයක් කර ඇත. අවසාන හුස්ම දක්වා කරුණාව පැතිරවිය. යමෙක් ප්‍රශ්නයක් ඇසූ විට පැය ගණනක් උවද සාකච්ඡා කරමින් එම ප්‍රශ්නය හොඳාකාර වටහා දෙති. සියලුම ශ්‍රාවකයන් තුල උන්වහන්සේගේ වචන සිත කා වැඩි ප්‍රබෝධ වී ඇත. මෙවැනි ආචාර්යවරයෙකුගේ හමුවීම නිසා තම ජීවිතයේ උපරිම ප්‍රයෝජනය ලබාගත් බව පිළිගනිති. එම ධර්මය තමා තුළ වර්ධනය වීම නිසා ඒ සියලුම ශ්‍රාවකයෝ අද ප්‍රසිද්ධාචාර්යවරුන් වෙති. මෙසේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය නොනැසී පවතී. අද දක්වා බොහෝ ශ්‍රාවක පරම්පරාවක් ධර්මයේ හදාරමින් ප්‍රතිපත්ති රකිති. එය ලෝකයාට ප්‍රදර්ශනය නොකළ නමුත් නිහඬ ධර්ම සේවාවකි. ගුරුවරයෙක් වශයෙන් ගිහි ජනතාව තුළද ධර්මය පුබුදවාලීමට උන්වහන්සේට හැකි වූ බැවින් ඒ අයද කර්ම විපාක හේතුඵලාදී ධර්මතානුව ධර්මය අවබෝධ කර ධර්ම මාර්ගයේ ගමන් කළහ. ආධ්‍යාත්මික ගුණවගාව යනු ලෝක සාමයේ මූලික સિદ્ધාන්තයකි. ලෝකය විනාශ වී යන්නේ මිනිස්යාගේ ගුණධර්ම විනාශ වූ විටය. අධ්‍යාත්මික ගුණහීන වූ විට මිනිසා කරන කියන සෑම දෙයක්ම ලෝක විනාශය පිණිස පවතී. තවද ධර්මයේ යටපත් කිරීමට සාධක වේ. අධර්මයේ රජ කෙරේ. මිනිසාගේ ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු වූ විට මිනිසාගේ වචනය ක්‍රියාව ලෝක සමෘද්ධිය පිණිස පවතී. ඒ අතර ධර්මය වහා වර්ධනය වේ. තම හදවතේ ධර්මයේ හොඳ ආකාර තැන්පත් වූ කෙනෙක්ගේ ක්‍රියාවලිය නිසා හානියක් සිදුවන්නේ කෙසේද? පසුතැවිල්ලක් නැතුව වරදෙහි බැඳේද? එවැනි හැසිරීම ඔවුන්ට අස්වාභාවිකය. ධර්ම කරුණු ගිරවුමෙන් කටපාඩම් කර ධර්මයේ හැසිරීමෙන් තොර වූ අයට එසේ කළ හැකි වේ. ඒ අය ධර්මදරවද ධර්මයේ නොහැසිරෙති. ආචාර්ය මන් හමු වූ සියලු දෙනාම උන්වහන්සේගේ ගුණ එක හඬින් ප්‍රකාශ කරති. සමහරු තම ජීවිතය පුද කිරීමට හෝ කැමති වූහ. ධර්ම කරුණු තම සිත තුළ ශක්තිමත් වූ විට එයම ඒ පුද්ගලයාගේ බලවත් ශක්තියක් බවට පරිවර්තනය වේ. එවැනි ශක්තියක් ලෝකයේ වෙන කිසි ශක්තියකට සමාන කළ නොහැකිය. මෙය මෙසේ නොවේ නම් තම චේතනාවේ පිහිටා හොඳ හෝ නරක කළ නොහැකිය. කුසල් හෝ අකුසල් තම සිත තදින් ග්‍රහණය කළ විට නොබියව එම කාර්යය යෙදී. එවැනි තද සිතිවිලි ඇති වූ විට එහි ප්‍රතිඵල වැළැක්විය නොහැකිය. මෙය හොඳාකාරව දැකිය හැක්කේ ආචාර්යමන්ගේ ගෝල පිරිස තුලය. ධර්මයේ හොඳාකාර සිතේ තැන්පත් වූ විට උන්වහන්සේට අසීමිත ආදර භක්තියක් පිරිනමති. තම සිතේ ඇති ශ්‍රද්ධාව කෙතරම් බලවත්ද යනු උන්වහන්සේට ජීවිතය පූජා කිරීමට උද පෙළඹේ. මේ අසාමාන්‍ය ආකර්ෂණය උන්වහන්සේගේ ජීවිත කාලය තුලදී සහ පිරිනිවන් පෑමෙන් පසුද විද්‍යමාන විය. මා ගැන කියතොත් මා කවදත් කිසි වැඩකට නැති පුද්ගලයෙක් ලෙස සිටි නිසා මගේ ආකල්ප වෙනත් ආකල්පවලට වඩා වෙනස් විය හැකිය. දැනට අවුරුදු 20ක් ගත වී ඇතිවද මට දැනෙන්නේ උන්වහන්සේ ඊයේ අපවත් වූ ලෙසය. උන්වහන්සේගේ ශරීරයේ අභාවයට ගිය නමුත් සිත අභාවයට ගියේම නැත. උන්වහන්සේ මා ළඟ සිටීමෙන් මට නිතරම උපකාර කරන්නාක් මෙන් සිතේ. උන්වහන්සේගේ ජීවිත කතාවේ අවසාන පරිච්ඡේදය වශයෙන් උන්වහන්සේ උගන්වන ශෛලිය පිළිඹුවන යම් වාක්‍ය හා වාක්‍ය ඛණ්ඩගෙන හැර දක්වමි. මේ අවසාන කාලයේ සිට අභාවය දක්වා සිදු ප්‍රවෘත්ති වේ. මේ අවසාන කාලයේ දෙසූ ධම මගේ ජීවිතයට විශාල ලෙස බලපා ඇත. තම රෝගය ගැන කතා කරන විට එය තම ශරීරයේ අවසාන වශයෙන් විනාශ වන අන්දම දැන්වීමකි. මම මේ ශරීරයේ උත්පත්තිය හා මරණය ගැන බොහෝ සෙයින් ਵਿਚාරා ඇත. පසුගිය අවුරුදු 60 තුල මේ ශරීරයේ ස්කන්ධ පිළිබඳ සංකල්පනා කළෙමි. මෙහි එකම කොටසක් හෝ කුඩා අංශුවක්වත් ඇලීම් තුලින් ග්‍රහණය කළ නොහැකිය. එබැවින් මේ ශරීරයේ කැඩී බිඳී විනාශ වීම ගැන කිසි කනස්සල්ලක් නැත. ධර්මය අවබෝධ වූ මොහොතේ සිට මේ ශරීරය ගැන කිසිම පසුතැවිල්ලක් නොතිබුණි. මේ භෞතික වස්තු ශරීරය හෝ බාහිර ලෝකය හෝ වේවා සියල්ල එකමය. එකම මූලද්‍රව්‍ය වලින් නිර්මාණය වී තිබේ. දවස්පතා ඒවා කැඩී බිඳී යති. මුල් ස්වභාවයට පරිවර්තනය වෙති. නැවත නැවත ආහාර වතුර වාතය උෂ්ණය ආදියෙන් ඒ සියල්ල අඩු වූ විට පිරවිය යුතුය. මේ ශරීරය අපේ මගේ කීවත් එහි සියලු මාංශු මේ පෘථිවි පරිසරයේ හැමතැනම පවතින දේමය. මට ඇති එකම දුක මගේ ශ්‍රාවක පිරිස ගැනය. බොහෝ දුරකතර සිට පැමිණි පිරිස ඇත. මම මරණයට පත්වීමට පෙර ඔබ සැමගේ සිත් ධර්මයෙන් පිරී ඇතිදැයි මට සතුටු විය නොහැකිය. එබැවින් නිතරම වීරයෙන් තම භාවනා කටයුතු කිරීමට මම උනන්දු කරමි. කෙලෙස් යනු අනන්ත උත්පත්ති මරණවලට හේතු වෙන ධර්මයන්ය. කෙලෙස් සුළුපටු ලෙස නොසිතන්න. නැත්නම් අහිංසක ලෙස නොසිතන්න. එසේ නොසිතා කෙලෙස් සමග සටන් කර යටපත් කිරීමට දැන් කාලය එළඹ ඇත. මරණයටපත් වූ විට කෙලෙස් සමග සටන් කිරීමට නොහැකිය. මම ඔබට අනතුරු ඇඟවුවේ නැතයි නොකියුණු මැනවි. මේ ලෝකයේ ජීවත් වන සියලුම මිනිස්, තිරිසන් ආදී සත්වයෝ දුක් විඳಿತಿ. දුකට හේතුව වරදවා හිතන්න එපා. දුකට හේතුව ඔබ ඔය සිතන අහිංසක සුළුපටු කෙලෙස් බව සිතන්න. මම ජීවිතය, උත්පත්තිය, මරණය පිළිබඳ උපරිම ප්‍රඥාවෙන් දැකගතිමි. උත්පත්ති මරණයට හා සියලුම දුක් වේදනාවලට එකම හේතුවක් ඇත. එනම් ඔබ සුළු යයි සිතන කෙලෙස්ය. මේ ලෝකයේ සියලු දෙනාම ගණන් නොගන්නා දෙයකි. ඇත්තෙන්ම මේ කෙලෙස් නිසා සියලු දුක් හටගනී. ඔබ සියලු දෙනාගේ සිත් කෙලෙස් වලින් පීඩිත වී ඇත. ඔබ ඒ ගැන සිතන්නේ කෙසේද? මේ කෙලෙස් එතරම් ගණන් ගත යුතු නැතැයි ඔබත් සිතනවාද? එසේනම් ඔබ මගේ ශ්‍රාවකෙක් වශයෙන් කෙතරම් සිටියත් ඔබ හොද්දේ රස නොදන්නා හැන්දක් මෙනි. ඔබට හොද්දේ රස බලන්ට ඕනෑ නම් මම කියන ධර්ම හොඳින් සිතේ දරා ගන්න. ධර්ම රසය මෙතරම් අමාරුවෙන් කියා දෙන විට හොද්දේ හැන්ද වෙන්න එපා. එය මට මහත් බාධාවකි. මගේ ඉගෙන්වීමෙන් පළක් නැත. ධර්මයේ වටිනාකම ඔබ නොදනිති. ඔබ ඉපදී මැරී යන්නේ මේ වටිනා ධර්මයේ අත්පත් කරගෙන නොවේ. එය සතුන්ටත් වඩා කිසි වැදගත්කමක් නැති තත්වයකි. සතුන් මැරුණ විට උන්ගේ මස් සහ හම් යම් වටිනාකමක් ඇත. ප්‍රමාද වූ සති විරහයෙන් අකුසල් කරන්නාගේ ජීවත් වීම හෝ මරණය කිසි වටිනාකමක් නැත. ශාරීරික රෝගය ඇති වූ දින සිට මගේ ජීවිතය දිනෙන් දින ගෙවී යයි. යමෙක් දුක් ඉක්මවා ඇත්තේ නම් හැම අතින්ම තෘප්තිමත් වේ. ඔහු මරණයට පත්වන්නේ කිසියම් වගකීමක් නැතිවය. සදාකාලික නිර්දෝෂ වූ ඔහුට ලබා ගැනීමට කිසිවක් නැත. කිසිම දෙයක් අවශ්‍ය නොවේ. එහෙත් කෙලෙස් සහිතව මරණයට පත් වූ විට ඔහුට තෘප්තියක් නැත. යම් තැනක උත්පත්තියක් ලැබුව විටද එම අතෘප්තිමත් දුක් හටගනි. කෙලෙස්වල බලය වැඩිවීම දුක් වැඩි වේ. අසවල් අසවල් ලෝක ඊතා තෘප්තිමත් යයි නොසිතනු මැනවි. එසේ සිතුවිලි ඇති විට එම තණ්හාව නිසා සැප ආත්මයක් නොලැබේ. එහි තේරුම ඔබ තවමත් කෙලෙස්වල භයානකකම නොදන්නා බවය. කෙලෙස් ඔබගේ සතුරන් මෙන් සිත විකෘති කරයි. මෙසේ සිතේ පවතින දුක අසතුට නිසා ඔබට හොඳ ආත්මයක් ලැබේද? නැවත ඉපදීමට ඇති තණ්හාව දුරු කරන්නේ නැත්නම් ඔබට පිහිටවන්නේ කෙසේද? සති සමාධි දියුණු නැති භික්ෂූන් මේ ලෝකයේ කිසිම සතුටක් බලාපොරොත්තු විය යුතු නැත. ඒ වෙනුවට මානසික අසහනය සිතේ සැඟවී ඇත. එවැනි අසහනයෙන් මිදීමට ඔබ මහත් වෑයමක් දැරිය යුතුය. ධර්මයට විරුද්ධ වූ කෙලෙස් පරාජය කළ යුතුය. එවිට ධර්මයේ උතුම් සැනසෙල්ල ඊතා ඉක්මනින් ළඟා වේවි. සසර සැරිසරමින් දුක් විඳ කාලය සමග සසඳා බලන කල මෙය ඊතා කෙටි කාලයකි. බුදුදහම දේශනා කර ඇත්තේ සසර දුක් නැති කිරීමටය. එය අඩියෙන් අඩියට ගමන් කර ලබාගත යුතුය. ඉන්පසු කිසි කලෙක නැවත උත්පත්තියක් නැත. නැවත උත්පත්තියක් නොලැබීමට කැමති අය මුළු විශ්වයේ ඇති ජීවිතවල අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මෙනෙහි කළ යුතුය. මේ ඊතා ගැඹුරින් අවධාරණය කළ විට සියලු සැක දුරු කෙරේ. එවිට තද බල බැඳීම් බිඳී යන්නේ නිමේෂයකෙනි. සියලු සැක දුරු කිරීමට අවශ්‍ය වන්නේ ප්‍රඥාවයි. තුන් ලෝකයේ විද්‍යමාන වන සියලු කෙලෙස් දුරු කිරීමට සතිපඤ්ඤා සමර්ථ වේ. බුදුරජාණන් වහන්සේ සහ සියලු රහතුන් වහන්සේලා සතිපඤ්ඤාවෙන් සියලු කෙලෙස් දුරු කළහ. අන් සියලු කුසල ධර්මයන් සතිපඤ්ඤාවට උපකාර කෙරෙති. ඒ යුද්ධ බිමේ සටන් කරන සෙබළුන්ට අවශ්‍ය ආහාර, ජලය ආදී උපකාර වැනිය. එහෙත් යුද්ධයට අවශ්‍ය වන්නේ සෙබලා සහ අවි ආයුධය. මෙහි අපි දකින්නේ නොපසුබසින සෙබලාමෙන් කෙලෙස් සමග සතිපඤ්ඤාවෙන් සටන් කරන පුද්ගලයාය. එම කෙලෙස් නැවත නැගී සිට ඔහු සමච්චලයටපත් කරන්නේ නැත. ඔහුගේ අවිආයුධ ශක්තිමත් වූ සතිපඤ්ඤාවේ හැම මොහොතේම කෙලෙස් පරාජය කිරීමට අවශ්‍ය වූ සතිපඤ්ඤා අතලඟ තිබ්විය යුතු අවිආයුධ වේ. ඔබගේ භාවනා දියුණුවක් නැති විට ඒ පිළිබඳ නොබියව තර්ක විතර්ක කළ යුතුය. ඔබගේ මරණය නිර්භයව මුහුණ දිය යුතු අවස්ථාවකි. පරාජය වී මරණයට පත් වූ විට අනන්ත කාලයක් සසර දුකට පත් වේ. එබැවින් විශාල ලෙස කෙලෙස් සමග සටනෙහි යෙදිය යුතුය. සසරේ මුලා වූ සත්වයින්ින් මුදවා සසර දුක් නැති කළ යුතුය. එවිට අවිද්‍යාවෙන් සත්වයෝ සසර නූපදිති. ඔබ මහන්සි ගන්නේ නැවත සසර ඉපදීමටද. ඔබ තවමත් ජීවත් වී සිටියත් අනාගත භවයකට සැලසුම් කරන්නේය. ඒ ඇයි? ඔබ භාවනාව අත්හිට වූ හැම මොහොතේම කරන්නේ ඊළඟ ආත්මය සැලසුම් කිරීමයි. උත්පත්ති මරණයට සුදුසු වීමයි. ඔබේ සිත එවිට දුකට භාජනය වේ. මම ඔබට ධර්මය තේරුම් කර දීමට සෑම ප්‍රයත්නයක්ම ගත්ෙමි. ඔබ චතුරාර්ය සත්‍ය සහ සතර සතිපට්ඨානය හොඳ ආකාර අවබෝධ කර සතිපඤ්ඤාව දියුණු කළ යුතුය. යම් යම් අදිමානුෂික එ르දී ඔබට නොකීවේ ඒවා නිවන් අවබෝධයට අවශ්‍ය නොවන බැවිනි. එහෙත් යමෙකුට එවැනි ශක්තියින් ඇතොත් ඒ ගැන ඇසීමට මම සතුටු වෙමි. මගේ මරණයෙන් පසු මේ පිළිබඳ දන්නා කෙනෙක් සෙවීම ඊටාම දුෂ්කර කරුණකි. ඔබ හොඳින් අවධාරණය කළ යුත්තේ ධර්මයේ උගත්කම සහ ධර්මයේ ප්‍රායෝගික හැසිරීම යන කරුණු දෙකකි. යමෙක් ධර්මයේ උගත් නමුත් සමාධිපඤ්ඤා මග්ගඵල නැතිනම් අනුන්ට නියම මාර්ගය පෙන්වීමට අසමර්ථ වෙති. මෙසේ ආචාර්ය මන් උන්වහන්සේගේ පස්චිම අවවාද දුන්හ. සංකාර ධර්මයන් ගැන විස්තර කළේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සමයේදී දෙසූ ධම්මෙනි. ආචාර්ය මන් ආරම්භ කළේ බුද්ධ වචනය ගැන හැරපාමිනි. අප්පමාදේන සම්පාදේත වය ධම්මා සංඛාරා ආදී වශයෙන්ි. uppajjitwa niruddhanti තේසං වූප සමෝ සුඛෝ. ඉන්පසු උන්වහන්සේ මේ ගාථා ධර්මයේ විස්තර කළහ. සංඛාර යන පස්චිම බුද්ධ වචනය ඊටාම උසස් ධර්මතාවයකි. සියලු හේතු ප්‍රත්‍යයෙන් නිෂ්පන්න සිද්ධාන්ත සංකාර වචනයට ඇතුළත් වේ. එහෙත් චේතනාවේ හටගන්නා සංකාර හේවත් කර්ම ඊටාම වැදගත් වේ. මක්නිසාදයක් මෙම සංකාර දුක්ඛ සමුදය සත්‍ය වේ. එනම් මේ සංකාර දුකට හේතු වේ. මේ සංකාර පහළ වූ විට සිත වික්ෂිප්ත වේ. එවිට මෝහ හේවත් මුලාවටපත් වේ. එවිට සිතේ ඒකාග්‍රතාවය සති සමාධි බිඳ වැටේ. සිතේ ස්වාධීන භාවය විනාශ වේ. මෙම සංකාර ගැන විමසා බලන විට පෙනී යන්නේ අපේ ඊ타ම අශික්ෂිත සිතිවිලි සිට ඊ타ම ශික්ෂිත සිතිවිලි මේ සංකාර ගණයට අයත්වන බවයි. මේවායේ ගති ලක්ෂණ සම්පූර්ණයෙන්ම අවබෝධ වූ විට ඒවා යටපත් වේ. සංකාර නැති විට සිත වික්ෂිප්ත නොවේ. සිතිවිලි අදහස් සිතේ හටගත් නමුත් ඒ සිතිවිලි ඊ타ම පිරිසිදු ස්කන්ධයක් ආශ්‍රිත බැවින් කිසියම් කෙලෙස් අන්තර්ගත නොවේ. එහි තණ්හා විඥා නැත. තද නින්දක් බඳුය. මෙම සිතට වූප සම චිත්තයයි කියනු ලැබේ. එය ඊ타ම සංසුන් කෙලෙස් නැති ශාන්ත ප්‍රණීත චිත්ත ස්වභාවයකි. බුදුන් රහතුන්ගේ මේ චිත්ත ස්වභාවය ප්‍රකෘති වශයෙන් නැත. උන්වහන්සේලාට එබැවින් කිසිවක් පිළිබඳ ආසාවක් හෝ අපේක්ෂාවක් නැත. කෙලෙස් නැති වූ විගස සිත තුල මහත් සැනසීමක් පිරිසිදු බවක් හටගනී. මීට සෝපාදිශේෂ නිර්වාණ ධාතුවයයි හැඳින්වේ. රහතන් වහන්සේ පත්වෙන මේ නිවන වැනි අති උතුම් විස්මිත පුදුම දෙයක් මේ තුන් ලෝකයේ विद्यमान නොවේ. මේ දේශනය ඉන්පසු අවසාන විය. ඉන්පසු කිසිම දේශනයක් නොකරන ලදී. එබැවින් මම මේ දේශනය උන්වහන්සේගේ පස්චිම දේශනය ලෙස ඇතුළත් කරමි. ග්‍රන්ථ කතුවරයා වශයෙන් මම ආචාර්ය මන්ගේ ජීවිත කතාව හැකිතාක් නිවැරදි ලෙස ඉදිරිපත් කළෙමි. මගේ මුළු ජීවිත කාලයේ මෙවැනි අන් දෙයක් කර නැත. මෙහි ඇති ප්‍රමාද දෝෂවලට සමා වූ මැනව. මම මෙම ලිපි ගොනු සකස් කිරීමට බොහෝ කාලයක් ගත කළෙමි. එහෙත් තව අවුරුදු 3ක් මේ ආකාරයෙන් කරුණු එකතු කළත් නිමාවක් දකින්නේ නැත. එහෙත් මගේ පාඨකයන් සඳහා හැකිතරම් කරුණු ඉදිරිපත් කිරීමට හා එය සුකනම්ය විදියට දැක්වීමට මහත් ආයාසයක් දැරුවෙමි. ඔබ කිසිවෙක් උන්වහන්සේ දැක කතා බස් කර නැත. එබැවින් මෙම කතා පුවත් ඇසුරෙන් යම්කිසි දැනුමක් ලබාගත හැකිය. උන්වහන්සේගේ මෙම ජීවිත ප්‍රවෘතියෙන් උන්වහන්සේගේ ප්‍රතිපතාව පැහැදිලි වේ යයි සිතමි. එය සම්පූර්ණ කතා පුවතක් නොවුවත් උන්වහන්සේගේ අසාමාන්‍ය චරිතය ඔබ වෙත ප්‍රදර්ශනය කිරීමටගත් වෑයමකි. මෙම කෘතියට මම තෝරාගත්තේ ඔබට සුදුසු වේයයි සිතූ කතා පුවත් පමණි. අනවශ්‍ය දේ බැහැර කළෙමි. මම ගොනු කළ කරුණු වලින් 70ක් පමණ මෙහි අඩංගු වේ. බොහෝ කරුණු ගැඹුරු හේයින් ඔබගේ අවබෝධයට ඉවහල් නොවේ යයි සිතුවෙමි. 130ක පමණ කරුණු පහසුවෙන් තේරුම් ගත නොහැකි වන්නේ භාවනා අධ්‍යක්ීම් බැවිනි. සාමාන්‍ය ජනයාට එය කුතුහලයක් විය හැකිය. ඒ බැවින් එය අත්හලෙමි. එසේ වුවත් සමහර කරුණු මෙම ග්‍රන්ථයේ අඩංගු කළෙමි. ඒ පිළිබඳ යම් විපලිසරයක් මා තුල ඇත. ඒවා අත්හැරීමට පුද්ගලිකව තිබූ කැමැත්ත මා බලෙන්ම ඉවත දමා ඇතුළත් කළෙමි. සමහර කරුණු ඉදිරිපත් කිරීමට නොහැකි බව මම වටහා ගතිමි. ආචාර්ය මන්ගේ ජීවිත කතාව ඊතා චමත්කාර අද්භූත සිද්ධීන්ගෙන් මෙන්ම සරල ලක්ෂණයෙන් පරිපූර්ණය. අද ලෝකයේ මෙවැනි චරිතයක් සෙවීම උගහටය. බුද්ධ කාලීන රහතන් වහන්සේලා පිළිබිඹුවේ. මම උන්වහන්සේගෙන් ධර්මය අසා ඇත. උන්වහන්සේගේ අදිමානුෂික ගුණ ගැන පුදුම වෙමි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසමෙන් අපද එම ධර්මය අසා පුදුම අස්වැසීමක් ලද්දෙමු. ධර්මය නැමැති අමාවැස්සෙන් අපි නෑවෙමු. උන්වහන්සේගේ ධර්ම ඥානය ගැන කීමට මට නොහැකි බැවින් ලැජ්ජාවටපත් වෙමි. මා දුහතාංග භික්ෂුවක් වුවද උන්වහන්සේ ඉදිරියේ මා ව්‍යාජ රංගපෑමක් ලෙස දැනේ. හොරෙන් සසුන්ගත වී දූතාංග භික්ෂුවක් ලෙස පෙනී සිටින ප්‍රතිරූපකායක්ද මගේ නොදැනුවත්කම නිසා උන්වහන්සේගේ කීර්ති නාමයට යම්කිසි කැලලක් වේදෝයි මම නිතර කල්පනා කරමි. එම කීර්ති නාමය අපි සදාකල් සුරක්ෂිතව තැබිය යුතුය. මුලදී මම සඳහන් කළ පරිදි මෙම ජීවිත කතාව එකල සිටි රහතන් වහන්සේලා බුද්ධ චරිතය ලියූ අන්දමට ලිවීමට අදහස් කළෙමි. නමුත් මම මහත් අපහසුවකට හා ලැජ්ජාවකට පත්වන්නේ මේ කතාව මෙවැනි කෘතියකට සරිලන කතා ශෛලයෙන් ලිවීමට අපොහොසත් වීම ගැනය. එනමුත් මට හැකි පමණ ශක්තියෙන් මෙය ලියවෙමි. එයින් ඔබ සෑහීමකටපත් නොවුයේ නම් මට සමාවන ලෙස ඉල්ලමි. දැන් මෙම ජීවිත කතාව නිම කරමි. මෙහි යම් ප්‍රමාද දෝෂ ඇතනම් වැරදි ලෙස ඉදිරිපත් කර ඇතනම් ඒ පිළිබඳ නැවතත් සමාවය දින්නේ ආචාර්යමන්ගෙනි. උන්වහන්සේ මගේ ආදරණීය පියතුමා වේ. මම උන්වහන්සේගේ සිසු පුත්‍රයෙක් වෙමි. මා තුල ධර්මයේ උපදවා ඇත්තේ උන්වහන්සේය. මෙත්තා කරුණා බලයෙන් ඔබ සැමට සතුට සාමය ලැබේවා. ඔබ තුල ශ්‍රද්ධාව පින් ඇතිවීම නිසා උන්වහන්සේගේ අඩිපාරේ ගමන් කිරීමට හැකි වේවා. තායිලන්තය දිනෙන් දින සමෘද්ධිමත් වෙමින් කිසියම් සතුරු ව්‍යසනයකින් පීඩා නොවේවා. ස්වභාවික විපතින් මිදේවා. තායි ජාතිකයින් නිරන්තරයෙන් බබලත්වා. මා වනගත වූ කැලෑ පරිසරයකට ඇබ්බැහි වූ කෙනෙක්මි. එබැවින් මගේ කෘතිය ශාස්ත්‍රීය නොවන බව පිළිගනිමි. මෙහි අන්තර්ගත කරුණු හා ඉදිරිපත් කිරීම න්‍යායානුකූල නොවීම ගැන මම නැවතත් සමාවය දෙමි. මගේ ජීවිතය හැසිරීම චරිතය කැලෑ පරිසරයට පුරුදු වූ නිසා උගත් සමාජයට සරිලන ලෙස පරිවර්තනය කළ නොහැකි වෙමි. මගේ නූගත්කම නිසා මෙම ග්‍රන්ථයේ කඩින් කඩ වී පිළිවෙලක් නැතිව නොගැලපෙන ස්වභාවයක් ඇත. පාඨක ඔබට නොපැහැදිලි පුනරුක්තාදියෙන් වෙහෙසටපත් වූයේ දැයි සිතමි. එබැවින් මගේ අඩලුහුඩුකම් ගැන මෙතරම් සමාව අයදිමි. මෙම කතා පුවත ලිවීමට පෙර මම බොහෝ කාලයක් මේ පිළිබඳ සුපරීක්ෂාවෙන් කල්පනා කළෙමි. එබැවින් නොඑක ආචාර්යවරු හමු වී ඒ අය ආචාර්ය මන් පිළිබඳ දැරූ මත විචාලෙමි. එම ආචාර්යවරු ආචාර්ය මන්ගේ ගෝල පිරිස වූ නිසා ඊතා කිට්ටු සම්බන්ධතාවයක් තිබුණි. අන්තිමේදී මමද උන්වහන්සේගේ ඇසුරින් ලබාගත් කරුණු ඉදිරිපත් කළෙමි. මේ සඳහා අවුරුදු ගණනාවක් කරුණු එකතු කළෙමි. එහෙත් එම කරුණු ගොනු කිරීමේදී අනුක්‍රමය සහ අනුපිළිවෙල බොහෝ විට වෙලී පැටලී අවුල් සහගත විය. මෙය පාඨක ඔබට වෙහෙසක් වූ බව නිසැකය. මෙම චරිත කතාවේ සම්පූර්ණ වගකීම මම බාරගනිමි. මගේ දුර්වලකම් ගැන මට සෑහෙන අවබෝධයක් ඇති බැවින් ඔබගේ විවේචනාත්මක අදහස් දැක්වීම ගැන සතුටු වෙමි. එමෙන්ම ඔබගේ සිතේ ඇති වූ සතුට ප්‍රකාශ කිරීමද මට වැදගත් වෙත්. මක් නිසාදයාත් මෙම පොත් ඊතා සුළු වූ හෝ සේවයක් සිදු කිරීම නිසා මට විශාල කුසලතාවයක් ඇතිවන බව දැන ගැනීමට හැකිවීමයි. මෙම පුස්තකය ලියා ලබාගත් පින ඔබ සැමට හා මට උදව් උපකාර කළ සැමට ඒකාකාරව ලැබේවා. කර්තෘ වශයෙන් මම ඉල්ලා සිටින්නේ ආචාර්යමන්ගේ නාමය ඔබ මතකයේ නොනැසෙන ගෞරව භක්ති ප්‍රණාමයක් වේවා යන්නයි. අවසාන වශයෙන් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය ආනුභාවයෙන්ද ආචාර්ය මන්ගේ ආනුභාවයෙන්ද මගේ සීලාදී ගුණයන්ගේ ආනුභාවයෙන්ද පාඨක ඔබ සුවපත් වේවා නිදුක් නිරෝගී වෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උපග්‍රන්ථය 1 නොඑක් සැකවලට පිළිතුරු ආචාර්ය මන්ගේ ජීවිත කතාව මුලින්ම මුද්‍රණගත වූ විට උන්වහන්සේගේ චර්යාව ජීවිතය පිළිවෙත් පිළිබඳ බොහෝ අයගේ සැකසහිත විවේචන ආචාර්ය මහබූවා වෙත යොමු විය. රහතන් වහන්සේ පිළිබඳ බොහෝ කාලයක් දැරූ මතිමතාන්තර අනුව යම් යම් ප්‍රවෘත්ති සැසඳෙන්නේ නැති බව වුන් කීහ. ආචාර්ය මහබූවා එම ප්‍රශ්නවලට ඉක්මන් පිළිතුරු සැපයූහ. මුලින්ම සාමාන්‍ය මිනිසාගේ ඉන්ද්‍රියන්ට ගොදුරු වූ සම්මුති සත්‍යෙන් ඊතා ගැඹුරු අස්වාභාවික දැනුම මනින්ට බැරි බව පහදා දුන්නා. pāli භාෂාව දැන උගත් පඬිත උගතුන් පොතපතේ සඳහන් නුවණවලට සීමා වී ඇත. එහෙත් බෞද්ධ භාවනා තුලින් අත්දකින අනන්ත දැනුම එයට නැත. ඒ ප්‍රායෝගික භාවනා දියුණුව නැති බැවිනි. ආචාර්ය මන් නිතරම තම ශිෂ්‍යයන්ට ප්‍රකාශ කළේ තමන් වහන්සේට අවබෝධ වන ධර්ම කරුණු අනන්ත අප්‍රමාණ බවත් ඒ සියල්ල වචනෝන්ගත කිරීමට නොහැකි බවත්ය. උන්වහන්සේටවත් අදාහගත නොහැකි විස්මිත දේ නිතර දකින්ට ලැබුණි. එම අනුසාරයෙන් උන්වහන්සේ තුල කිසියම් සැකයක් නැති බවත් බුද්ධාදී රහතුන් වහන්සේලාගේ දැනුම කියානිම කළ නොහැකි බවත් එය සිතීමට පවා නොහැකි බවත් පැවසීය. පාලි ත්‍රිපිටකයේ සඳහන් ධර්මයේ කුඩා බඳුනක ඇති ජලය වැනිය. එහි සඳහන් නො වූ ධර්ම මහා සාගර ජලය හා සමානයයි ආචාර්යමන් පැවසීය. බුදුරජාණන් වහන්සේගේ පරිණිර්වාණයෙන් අවුරුදු සිය ගණන් ගත වූ පසු ත්‍රිපිටකය සකස් වූ බව පිළිගත යුතුය. මෙය බලවත් ඛේද වාචකයකි. පසුකාලීන ග්‍රන්ථ කර්තෘවරුන්ගේ මතිමතාන්තර හා වෙනත් අයගේ දෘෂ්ටි මෙහි ග්‍රන්ථාරූඪ වී ඇත. එබැවින් අප කරා පැමිණ ඇති නිකාය ග්‍රන්ථ ගැන සෑහීමකට පත්විය නොහැකිය. එය සම්පූර්ණ බුද්ධ වචනය ලෙස පිළිගත නොහැකිය. ආචාර්යමන් නිතර පැවසුවේ බුද්ධ වචනය. එනම් බුදුන් වහන්සේගේ ධර්ම දේශනාව අතිශයින් විස්මිත වූ අතිපාරිශුද්ධ චිත්තසංතානයකින් ගලායන අතිපාරිශුද්ධ නිවැරදි ඒකාන්ත සත්‍යතාවයක් බැවින් අසා සිටින බොහෝ දෙනාට මග්ගඵල ලබා ගැනීම පහසු වූ බවයි. එවැනි අව්‍යාජ පරම සත්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේලා දේශනා කරන විට අති උත්තම ආචාර්ය මන් බෝරිදත්තය පහසුවෙන් අවබෝධ වී අසා සිටි අයගේ සිතේ විශාල විපර්යාසයක් සිදුවීම පුදුමයක් නොවේ. එහි අදහස හදවත වේගවත්ව විනිවිදයයි. නමුත් ත්‍රිපිටකය අපි ඉගෙන කටපාඩම් කළ යුතුය. කිසිවෙක් ත්‍රිපිටකය මෙසේ ඉගෙන ගන්නා විට මාර්ගඵලවලට පැමිණ ඇද්ද? සූත්‍ර ඇසීමෙන් හෝ සජ්ජායනා කිරීමෙන් මඟඵල ලබා ඇද්ද? මෙයින් අදහස් කරන්නේ ත්‍රිපිටකයෙන් වැඩක් නැත යන්න නොවේ. බුද්ධ වචනයෙන් කියන ධර්මය හා සසඳා බලන කල එය ඊතරම් සාර්ථක නොවන බවයි. මා කියන දේ සාවධානව අසත්වා බුදු වදන බුදු මුඛයකින් දේශනා කිරීමේ ආශ්චර්ය නම් අසා සිටින්නන්ගේ කෙලෙස් දුරු වීමයි. එය සියලු දුක් නැසීමකි. මේ ධර්මය දේශනා කරන හැම විටම බුදවරු මෙමම ආශ්චර්ය පෑහ. එය ඊතා ශක්තිමත් උන් ලෝකයේම කම්පාවන සත්‍යතාවයකි. එබැවින් බෞද්ධ පින්වතුන් පොතට සීමා වී කටපාඩම් කර නොයෙක් මතිමතාන්තරවලට බැස ගැනීම මාන දෘෂ්ටි ඇතිවීමට ඉවහල් වේ. මේ අය චතුරාර්ය සත්‍ය තම සිතකය තුලින් අවබෝධ කිරීම වෙනුවට බුදු වදන ඉගෙන පාඩම් කර එය තමාගේ පුද්ගලික අයිතියක් ලෙස ආරක්ෂා කරති. ධර්මය මෙසේ ඉගෙන අනුන්ටත් කියා දී තමන් ධර්මදරයෙක් ලෙස පෙනී සිටියත් කෙලෙස් අහස උසට තම సంతාණය ඇතිවිය හැකිය. ඔබ සතිපඤ්ඤාවෙන් ආරක්ෂා විය යුතුය. ධර්මයේ ඉගෙනගෙන එය තමා සමග අනිත් අත්බවට රැගෙන ගිය නොහැකිය. ඒ දැනුම මෙහිදීම අහෝසි වේ. බුදුදහම ඉගෙනීම හෝ ඉගැන්වීම ගැන මම විවේචනය නොකරමි. ධර්මය ඊටා වැදගත්ය. එහෙත් එය ශ්‍රී මුකයෙන් දේශනා කරන බුදු වදන තරම් ශක්තිමත් නැත. බුදු වදනේ එවැනි අති පාරිශුද්ධ මනස්කාන්ත පුදුම ස්වර ගැළපීමද අදහසද කතරම් චමත්කාර වේද ඒ බුදු කෙනෙකුගේ අතිපාරිශුද්ධ සිතින් පැන නගින සුවාසූ දහසක් ධර්මස්කන්ධයකි. සූවිසි කෙල ලක්ෂ ගණන් මහා වජිර සමාපatti ඥාණයෙන් වදාරන බුදුබණ පසු කාලීනව ලීවේ රහතන් වහන්සේලා විසින් පමණක් යයි අප අදහන්නේ කෙසේද යම් යම් මතිමතාන්තර බුදුවදන ලෙස රහත් නො වූ අය විසින් ග්‍රන්ථාරූඪ කර ඇති බව සිතිය හැකිය මේ ආචාර්යමන්ගේ දේශනාවල සාරාංශය වේ රහතන් වහන්සේලා පැමිණ ආචාර්යමන් සමග ධර්මයේ සාකච්ඡා කර ඇති බවත් නිවන් අවබෝධ කළ විදිය පවා කාය සාක්ෂියෙන් පෙන්වා ඇති බවත් සඳහන් වේ. ත්‍රිපිටකයේ සඳහන් නොවූ බොහෝ ධර්ම කොටස් තිබිය හැකි බව අප පිළිගත් විට ධර්මයේ ප්‍රායෝගිකව පුරුදු කිරීමේදී ලැබෙන අත්දැකීම් තිබිය හැකි බව පිළිගත යුතුය. රහතන් වහන්සේලා ධර්මය අවබෝධ කළේ යම් යම් පොත්පත් ඉගෙනීමෙන් නොවේ. උන්වහන්සේලා අත්දැකීමෙන් භාවනා පිළිවෙත් තුලින් සාක්ෂාත් කළ ධර්මය ඊටාම සත්‍ය වියුතුය. එය වැරදියයි සම්මත කිරීම මුළු ත්‍රිපිටකයම වැරදියයි කීමකි. රහතන් වහන්සේලා සංඝරත්නයට අයත් මහා ධර්ම සංකේතයකි. එබැවින් අපි සරණ යමු. ඔබ සරණ යන්නේ මේ අති උතුම් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන්ද නැත්නම් පොතපතේ සඳහන් වූ යම් සල්ප කරුණු ඔබට වැටහීමට අනුව සත්‍යයයි ඔබේ පිළිගැනීමද යමෙක් ප්‍රවේශමින් තම ආහාර අනුභව කළ යුතුයි උගුරේ කටුවක් හිරවීමට හැකිය උපග්‍රන්ථය දෙක චිත්තය යනු දැනීමේ ස්වභාවයයි ආචාර්ය මහබූවාගේ යම් දේශන තුලින් සිත පිළිබඳ උපුටාගත් ධර්ම කරුණු මෙහි දක්වා සිටිමු සිත පූර්වාංගම වේ සිත යනු දැනීම ගෙන දෙන්නකි එය ප්‍රාථමික පිරිසිදු දැනීමයි සිත යනු දැනීම වේ හොඳ නරක දෙක දැනීමකි. විචාරාත්මක නිරීක්ෂණයක් ඉන්පසු සිතේ ඇති කෙරේ. සිතේ මෙම කාර්ය සම්භාරය සමහර විට සතිය යනුවෙන් හැඳින්වේ. සමහර විට ප්‍රඥාව නමින් හැඳින්වේ. එහෙත් පිරිසිදු ප්‍රාථමික චිත්තයේ සිටිවිලි නැත. එහි ඇත්තේ දැනීම පමණි. සිතේ ඇති විඥාන නිතර උත්පාදමය වශයෙන් සැදි සැදී බිදි බිඳී යයි. විඥාණය තුලින් බාහිර අරමුණු ස්පර්ශ කෙරේ. ඇස සහ රූපය නිසා සිතේ සංකාර හටගනී. ඉන්පසු සිතවිලි ධාරාවල් නොකඩවා ක්‍රියාත්මක වේ. මෙය සිදු නොවන විට සිතේ ප්‍රකෘති ශක්තිය වූ දැනීම පමණක් පවතී. එහෙත් සාමාන්‍ය පුද්ගලයාගේ සහ රහතන් වහන්සේගේ දැනීම වෙනස් වේ. සාමාන්‍ය අයගේ දැනීම කෙලෙස් වලින් දූෂිත විය හැකිය. කීනාසව රහතුන්ගේ දැනීම එවැනි කෙලෙස් නැති බැවින් ඊතා පිරිසිදු දැනීමකි. එය විස්මිතය. එහි සතුට අසීමිතය. ඉන් රහතන් වහන්සේලා ශාන්ත ප්‍රණීත නිවන ඇසුරු කරති. එය නොකඩවා සිත්හි රැඳී ඇත. හේතු ප්‍රත්‍ය නිසා වෙනස් නොවේ. එවැනි වෙනස් වීම සිදුවන්නේ සාමාන්‍ය පුද්ගල సంతානයේය. එම හේතු ප්‍රත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් පීඩාවටපත් වේ. එවැනි ලෞකික තත්වයක් රහතන් වහන්සේගේ సంతානයේ නැත. එය නිතරම පිරිසිදුය. ඊතා පිරිසිදු වූ ඒ සිත දැනීම පමණක් ඇති කෙරේ. මෙය ප්‍රකෘති සිතය, අවසාන සිතය, නැවත ඉපදීමක් නැත. එබැවින් ජාති ජරා ව්‍යාධි මරණ නිමාවකටපත් වේ. ඊට හේතුව ඒ සැඟවී තිබූ කෙලෙස් ඉවත් වීමය. එවැනි තත්වයකට පැමිණෙන තුරු නැවත උත්පත්තියක් ඇති කෙරේ. නොයෙක් දෙනා පුනර්භවය විශ්වාස කළත් නොකළත් මරණයෙන් අවසාන වෙති උච්ඡේද දෘෂ්ටියටපත් උනත් ඒ කිසිවකින් සත්‍ය වෙනස් නොවේ. සිතේ දැනීම ස්වභාවිකය. එය යම් මති මතාන්තරයෙන් වෙනස් කළ නොහැකිය. එක් එක් දෘෂ්ටි මාත්‍රයෙන් වෙනස් නොවේ. කර්මය හා ස්වභාවය යටපත් කිරීමට නොහැකිය. ඒ නිසා උපන් සත්වයා මරණින් මතු උත්පත්තියක් ලබයි. එය කර්මානුකූලව පොළවේ අහසේ ජලයේ සත්ව ප්‍රේත දේව බ්‍රහ්ම වශයෙන් ලබති. දේවාදී ජීවීන් මිනිස් ඇසර නොපෙනුනත් සිත එවැනි පරිසරයකට පත්වීම සිදු කරන්නේ ඊට අදාළ කර්ම හේතුවෙනි. කර්ම යනු සිත මෙහෙවන ශක්තියයි. කර්මය විසින් මෙහෙවන චිත්තය සසර සැරිසරති. සිත ඊතා සූක්ෂම ස්වභාවයක් නිසා සිත යනු කුමක්දයි අපේ වචන වලින් හැඳින්වීම දුෂ්කරය. භාවනා තුලින් සිත සමාධිගත් විට පමණක් සිතේ ස්වභාවය දැනේ. සිත හඳුනා ගැනීමට සමාධි වන තුරුන හැකිවේ. සිරුර තුල සිත පවතින නමුත් සිත හඳුනා ගැනීම දුෂ්කරය. එය ඊටාම සූක්ෂම ප්‍රයෝගකාරී තත්වයකි. ශරීරය පුරා විහිදී ඇත. සිත යන්න කොටස් වශයෙන් හෝ ක්‍රියා වශයෙන් හෝ විස්තර කළ නොහැකිය. භාවනා යෝගීන්ට මේ සිත කය වෙන් වශයෙන් අවබෝධ වේ. සමාධිගත වූ සිතට මේ වෙනස නිර්ණය කළ හැකියවද සමාධියෙන් නැගී සිටි විට සිතේ ස්වභාවය හඳුනාගත නොහැකිය. සිත ශරීරයෙන් වෙන්නුවද එහි එකට බැඳී ඇති වේදනා සංඥා සංකාර වෙන් කළ නොහැකිය. එය කළ හැක්කේ ප්‍රඥාවෙන් පමණි. මේ සිත ශරීරයෙන් පරිබාහිර බව තේරුම් ගිය විට මගේ ශරීරය යන පිළිගැනීම දුරුවේ. එහෙත් සිතේ වේදනාව, මතකය, මානසිකාරය, සිතුවිලි, විඥාණය වෙන් වශයෙන් හඳුනා ගැනීමට නොහැකි වේ. ප්‍රඥාවෙන් මේ වෙනස් වූ සිතේ සාධක අවබෝධ වේ. ඒ විට සන්දිට්ඨික ගුණය වූ ධර්මය පිහිට ඇත. මේ පංචස්කන්ධයම සිතේ පරිබාහිර සාධක බව එවිට වැටහේ. මේ තුන්වන විශ්ලේෂණයයි. අවසාන වශයෙන් අපේ සියලුම මුලාවට හේතු වූ අවිද්‍යාව ගැන සිත යොමු වේ. අපි අවිද්‍යාව වචනයක් ලෙස දැන ඇති නමුත් මේ අවිද්‍යාව සිතේ සැඟවී ඇති අන්දම නොදනිමු. ඇත්තෙන්ම අවිද්‍යාව හලාහල විෂයක් මෙන් මුළු සිත තුල கிඳා බැස ඇත. අපට එය නොපෙනුණත් එය සැඟවී ඇත. මේ අවස්ථාවේදී බලවත් සතිපඤ්ඤා වීරිය යොදා එම විෂ ඉවත් කළ යුතුය. අවසාන වශයෙන් මේ අවිද්‍යාවද සිතින් තුරන් වේ. සිතේ තිබූ මේ සාධක එකින් එක ඉවත් වූ විට සිත සියලු කෙලෙස් වලින් මිදී පිරිසිදු වේ. මේ අවසාන වශයෙන් අවිද්‍යාව ඉවත් කළ විට එය නැවත හට ගැනීමක් නැත. සිතට ඇත්තේ සත්‍ය වූ මිදීමකි, විමුක්තියකි. ශාරීරියේ රෝගාතුර වූ විට එය ශාරීරිය බව තේරුම් ගනි. එබැවින් රෝග ලක්ෂණ වලින් පෙළීමක් නැත. සාමාන්‍ය පුද්ගලයාගේ ශාරීරික රෝග නිසා මානසික පෙළීමක් ඇතිවේ. එහෙත් සිත සම්පූර්ණයෙන්ම නිදහස් වූ විමුක්තිය ඇති විට ඒ බලවත් ශාරීරික දුක් නිසා සිතේ දුකක් නැත. සිතේ සතුට නිතරම සන්තෘප්තව පවතී. ශරීරය සහ වේදනාව සිත ඇසුරු කළ නමුත් සිතේ කොටසක් නොවේ. එබැවින් සිත වේදනාව දෙස බාහිර අරමුණක් ලෙසින් බලයි. ඒහෙයින් වේදනාවට සිත යටත් නොවේ. මෙසේ සිත සමග ශරීරය හා වේදනාවේ එකතු වීමක් නැතිවේ. මේ වනාහි සිතේ අද්විතීය විමුක්තියකි. සිත නිදහස් වේ. ඊ타මත් පිරිසිදු දීප්තිමත් භාවයක් ඇති මේ සිත සියලුම දේ ස්පර්ශ කරයි. සියලුම ලෞකික දේ අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවයට යටත් වූ නමුත් මේ සිත ඒවායින් කම්පා නොවේ. මෙම තී ලක්ෂණයට සියලු දේ අයත් බැවින් අරමුණු සිතට බලපායි. එම අරමුණු බඹරයක් මෙන් සිත කලඹා දමයි. එනමුත් සිත ඒහා සමග යමින් විනාශ නොවේ. මේ අමත ගුණය නිසා සිත ඒකාකාරව පවතී. විනාශ කළ නොහැකි බැවින් අනිත්‍ය දුක් අනාත්මයෙන් වෙනස් නොවේ. එසේම සියලු විශ්ව ධර්මතා අදාළ මේ සිතට නොවේ. සාමාන්‍යයෙන් අපගේ සිත සම්මුති සත්‍යයෙන් අරමුණුගෙන ඒහා සම්බන්ධ වී යටත් වී ඒ ප්‍රකෘති අති පිරිසිදුතාවය වසා සිටී. ඒ බව අප නොදන්නා බැවින් ඊට වසඟ වේ. කෙලෙස් වලට වසඟ වූ සිත උත්පත්ති මරණයටපත් වේ. එහෙත් අපගේ මෝහය මේ කෙලෙස් නිසා ඇතිවන බැවින් අපට මේ සත්‍ය නොතේරේ. උත්පත්ති මරණ කෙලෙස් නිසා සිදුවන්නකි. අපගේ එකම ගැටලුව ප්‍රාථමික ස්වභාවය නම් සිතට ස්වාධීන වී සිටිය නොහැකි බවයි. ඒ නිසා ව්‍යාජ අරමුණු ඇත්ත හැටියට පිළිගනී. එබැවින් සිතේ ප්‍රකෘති ස්වභාවය යටපත් වී ඇත. ඒ වෙනුවට සිත වසඟ කළ කෙලෙස් මායාකාරයක් මෙන් කපටි ලෙස රවටා ගනී. එසේ හේයින් නිතරම බය සැක දුකට පාත්‍ර වේ. සිත ජීවත් වීමට හා මැරීමට බිය වේ. පොඩි වේදනා හෝ ලොකු වේදනා නිසා බලවත් ලෙස කම්පාවේ. ඊටාම සුළු දෙයකින් නුවද කම්පාවේ. මේ නිසා සිත නිතරම බහින්සකෙන් පීඩා විඳී. සිතේ ප්‍රකෘති ස්වභාවය මෙය නූවත් කෙලෙස් තුලින් මෙය සිදු කරයි. සිත කෙලෙස් වලින් සම්පූර්ණයෙන්ම වෙන් වූ විට පමණක් සිත නිර්භය වේ. එවිට බය හෝ නිර්භය කියා දෙයක් නැත. සිතේ ස්වභාවික ගතිය පමණක් ඉතිරි වේ. සදාකාලිකව කිසියම් දෙයක් මත රඳා පවතින්නේ නැත. කාලය හෝ අවකාශය අදාළ නැත. එය විද්‍යමාන වීමක් පමණි. මේ වනාහි සැබෑ චිත්තයයි. සැබෑ චිත්තය anu සියලු කෙලෙසුන්ගෙන් මිදුණු අති පිරිසිදු සෞපාදිශේෂ නිර්වාණ හෙවත් රහතුන් වහන්සේගේ සිතයි. මේ හැර අන් කිසි සිතක් සැබෑ චිත්තය නොවේ. මේ සිත අන් කිසි තත්වයකට සමාන නැත. පබස්සරමිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසීහි උපක්ඛිලිට්ටං යන බුද්ධ වචනය අංගුත්තර නිකායේ සඳහන් වෙයි. එහි අදහස වනුයේ මහණෙනි මුල් සිත ප්‍රභාස්වරය එය ආගන්තුක කෙලෙස් වලින් ගැවසී ගත් විට කිලිටුවේ. මෙහි මුල් සිත යනු සම්මුති සිතයි. එය ප්‍රකෘති සිත නොවේ. මේ සම්මුති සිත අරබයා පබස්සර මිදං චිත්තං ආදී වශයෙන් දේශනා කරන ලදී. එය ප්‍රභාසර උවද පාරිශුද්ධිය පරමාර්ථ වශයෙන් නැත. බුද්ධ දේශනාවේ කාන්ත සත්‍යයකි. ඒ පිළිබඳ විවේචනයක් නැත. එහෙත් බුදුරජාණන් වහන්සේ මුල් සිත ප්‍රකෘති සිත වශයෙන් හඳුන්වා නැත. එසේ වූයේ නම් මෙවැනි ප්‍රශ්නයක් මතු නොවේ. ප්‍රකෘති සිත පිරිසිදු නම් එය නැවත ඉපදෙන්නේ යයි. රහතන් වහන්සේ තම සිත පිරිසිදු කළ පසු නැවත නූපදී. එම සිත මුලදී පිරිසිදු නම් නැවත පිරිසිදු කිරීමක් අවශ්‍ය නොවේ. එම ප්‍රබාසර සිත පිරිසිදු කළ හැකිය. මක් නිසාදයක් එහි පවතින අවිද්‍යාව නිසා ප්‍රබාසර වීමක් සිදු වී ඇත. මේ ප්‍රබාසර සිත ඉක්මවා යන භාවනා යෝගී පින්වතා එම අවිද්‍යාවෙන් මිදී පරම විමුක්තිය වූ නිවන සාක්ෂාත් කරයි. එම රහතන් වහන්සේගේ සිත ප්‍රබාසර නොවේ. මේ මොහොතේදී අද්විතීය සත්‍ය වූ නිවන සාක්ෂාත් කරයි. එවිට සිත යනු කුමක්දයි වැටහි. චිත්තය ඊටාම පිරිසිදු වූ විට මහත්සේ ආලෝකමත් වූ ප්‍රභාසර ගතියක් ඇත. නිහඬ පරිසරයක හෝ රාත්‍රී කාලයෙන් තම සිත මෙවැනි ආලෝකයෙන් බබලයි. සමාධි නොවූ විටද මේ බැබලීම ඇත. එය වචනාතික්‍රාන්තික බැවින් විස්තර කළ නොහැකිය. මේ සියුම් ආලෝකය දස අත විහිදීයයි. එවිට අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ගෙන් අරමුණු නොගනී. ඒ වෙනුවට එම සිතේ දෘශ්‍යමාන ආලෝකය අරමුණු වේ. එය මෝහණය කිරීමක් වැන්න. එතරම් ශක්තිමත්ව අරමුණ අල්ලා ගන්නා බැවිනි. සමාධි නොවුවද මෙය සිද්ධ වේ. ශරීරයට අදාළ නො වූ මෙම ඊටමත් සූක්ෂම වූ දැනුම සිතේ පවතී. සිත ඊටා බලවත්ය. දැනුම ඊතරම් බලවත්ය. වෙන කිසි අරමුණක් හෝ ප්‍රතිබිම්බයක් එහි නැත. මෙම දැනීම හිතේම ස්වභාවයකි. මේ හිතේ එක් ලක්ෂණයකි. වෙනත් ලක්ෂණයක් ඇතිවන්නේ මේ සිත සමාධිගත වූ විටය. එහි සිතිවිලි හෝ මනක්කල්පිත කිසිවක් නැත. සියලුම ශාරීරික මානසික ක්‍රියාවලිය නිශ්චලය හුදකලා විවේකයකි. එහි ඇත්තේ සිතේ දැනීම් මාත්‍රයේ පමණි. මෙය ඊටාම තියුණු තීක්ෂණ දැනීමකි. මුළු විශ්වය වසා සිටි ආලෝක ධාරාවක් ඇත හෝ දුර හැකි සීමාවක් ඇත. එහෙත් මේ සිත එසේ සීමා නොවේ. විදුලි බල්බයක එහි ඇති වොට් ප්‍රමාණයට සීමා වූ ආලෝකයක් විහිදුවයි. එහෙත් මේ සිතේ ක්‍රියාකාරීත්වය ඊට වඩා හාත්පසින් වෙනස් වේ. ඇත්තෙන්ම මේ සිත කාලය හෝ අවකාශ වැනි සංඥා වලින් නිදහස්ය. ඈත දුර ළඟමෙනි. මේ සිතේ වැනි ස්වභාවයක් නැත. මුළු විශ්වය පුරා පැතිරී ඇති දැනුම් ස්වභාවයකි. මේ දැනීම හැර විශ්වය තුල කිසිවක් නැත. සිතේ කෙලෙස් ආවරණය නැති බැවින් ලෝකය සුහදත්වයකින් දැනේ. මේ අතිපාරිශුද්ධ චිත්තයේ වචන වලින් විස්තර කළ නොහැකිය. ලෝකයේ ඇති සම්මුති සත්‍ය වචනයෙන් විස්තර කළ හැකි නමුත් සම්මුතිය විනිවිද දකින පරමාර්ථ සත්‍ය මේ සම්මුති වචනයට සීමා කළ නොහැකිය. ඇයි අපි සම්මුති සිතක් සහ පරමාර්ථ සිතක් වශයෙන් විග්‍රහ කරන්නේ? මේ සිත් දෙකක්ද නැත. එකම චිත්ත ස්වභාවයකි. එහෙත් සිත කෙලෙස් හා ආසාවලින් පාලනය වන විට එහි වෙනස් ලක්ෂණයකි. ප්‍රඥාව නැමැති ශෝධකයෙන් පිරිසිදු වූ විට එම සිත කෙලෙස් පීඩාවෙන් චංචල වී අනිත්‍යතාවයට පත් නොවේ. හේතු ප්‍රත්‍යවලට අයත් වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ එහි विद्यमान නොවේ. කෙලෙස් යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක් බැවින් සම්මුති සත්‍යයට අයත් වේ. මේ සම්මුති ස්වභාවය සිත අරක්ගත් බැවින් එහි සම්මුති ලක්ෂණය තිබූ නමුත් මේ කෙලෙස් දුරු කිරීමේදී विद्यमान වන සිත එම සම්මුතිය පරිහරණය නොකරයි. මෙය වනාහි පරම විමුක්තියයි. පරම පවිත්‍රතාවයයි. සියලු සංසාරික බැඳීම් වලින් නිදහස් වේ. සිතේ ප්‍රකෘති දැනීම එහි ඇති එකම ස්වභාවයයි. ශරීරයේ කොතැනක දැනීම විද්‍යමාන වේදයි කිව නොහැකිය. සමාධිගත වූ සිත තුළින් මුලදී හෘද වස්තුව ඇසුරු කරන බවක් හැඟේ. විශාල ආලෝක ශක්තියක් මෙම ප්‍රදේශයෙන් විහිදෙන බව දැනේ. භාවනා යෝගී පින්නතුන් මේ බව දනිති. එය මොළයේ විද්‍යමාන වේයයි නොකියති. එහෙත් චිත්ත පාරිශුද්ධියට පත් වූ විට මේ කේන්ද්‍රස්ථානය අතුරුදහන් වේ. ශරීරයේ උඩ යට සිරස හෝ කිසියම් තැනක සිත ඇතැයි කිය නොහැකිය. එම පරමාර්ථ සත්‍ය අප අතිපාරිශුද්ධ වශයෙන් සම්මුතියෙන් කිව යුතුය. සිත දැන් මේ ස්කන්ධ ඇසුරු කර පවතින නමුත් මිශ්‍ර වීමක් නැත. මේ ස්වභාවය wen wen බව අවබෝධ වේ. සාදු සාදු සාදු